රජගහනුවර කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලේ ඒ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා ಜಾති භූමික කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒ ಜಾති භූමියේ වස් වැසුවා. ಜಾති භූමික භික්ෂුව ಜಾති භූමිකේ වස් රස ප්‍රවරූප භාග්‍යතුන් වහන්සේ කරා එළඹිය. එළප භාග්‍යතුන් වහන්සේ වැඳ එකත් පසුකුන්. එකත් පසුකුන් භික්ෂුට භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක. ඒක තේරෙන්නේ නේද? මහණෙනි තිමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡ කතාවෙහි භික්ෂූන්ට කරුණු කියන සුළු වූයේ යයිද තිමේත් සන්තුෂ්ත වූයේ සන්තුෂ්ටි කතාවේ භික්ෂූන්ට කතා සන්තුෂ්ටි කතා කරන සුළු වූයේ තිමේත් පවිවේකයෙන් යුක්ත වූයේ භික්ෂූන්ට විවේකයෙන් යුක්ත කතා කරන සුළු වූයේ තෙමෙත් පටන්ගත් වීර්යය ඇත්තේ වීර්ය ආරම්භ කතා භික්ෂුන්ට කරන සුළු වූයේද තෙමෙත් සීල සම්පන්න වූයේ සීල සම්පදා කතාව භික්ෂුන්ට කරන සුළු වූයේද තෙමෙත් සමාධි සම්පන්න වූයේ සමාධි පිළිබඳ කතා භික්ෂුන්ට කරන වූයේද තෙමෙත් ප්‍රඥා සම්පන්න වූයේ ප්‍රඥා සම්පදා කතාව භික්ෂුන්ට කරන වූයේද තෙමෙත් විමුක්ති සම්පන්න වූයේ විමුක්ති සම්පදා කතාව වික්ෂුද්ධ කරන සුළු වූයේද දෙමෙත් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වූයේ විමුක්ති ඥාන දර්ශන සම්පදා කතාව වික්ෂුන්ට කරන සුළු වූයේද සබ්‍රක්ම සරුන්ට දස කතාවස්තුන් අවවාද කරන්නේ යයිද ඒ අවබෝධ කරවන්නේ යයිද කරවීම වශයෙන් කියුණු කරවන්නේ යයිද මේ ඒ පිළිබඳ කරුණු දක්වන්නේ ඇයිද පිළිගන්වන්නේද ඒ කරවීම වශයෙන් තියුණු කරවන්නේද මෙසේ ජාත භූමියේ ජාත භූමික වූ සක්‍රමචාරී භික්ෂුන් වහන්සේ කවරෙක්ද මේ සම්භාවනා කරන ලද්දේද ඒ වස්සසලා ජාත භූමික භික්ෂුන් වහන්සේලා වස්සසලා වස් පවාරණ කළ බුදුරජාන් වහන්සේ ළඟට ඇල්ල වන්දනා කළා ඒ වෙලාවේදී එහෙම ඉන්න භික්ෂුන්ගෙන් අහනවා ඒ වස්වසපු කාලය තුල එහෙ ඉන්නකොට තමත් අල්පේච්ඡතාවයෙන් යුක්ත වෙලා අනිත් අයටත් අල්පේච්ඡතාවයේ ಗುಣ කියලා අනිත් අයවත් අල්පේච්ඡතාවයේ සමාදන් කරවන අල්පිච්ච කියනක දන්නවනේ අල්ප ඉච්ඡ ටිකක් කැමති වෙනවා බොහෝ මහිච්ඡ කියන්නේ ගොඩාක් කොච්චර දුන්න සෑහීමකටපත් වෙන්නේ එතකොට මේ බොහොම ටිකක් කැමති ජීවිතය අපි කියන්නේ අල්පිච්ඡයි කියලා බොහොම පැහැල්ලු පැවතුමක් තියෙනවා කියලා කියන්නේ. සල්ලකොත් තියෙන ජාලකෙච්ච කියන්නේ ටිකක් කැමති. බොහෝ බලාපොරොත්තු නැහැ ජීවිතේ. ඊට පස්සේ <clears throat> තමා සන්තුෂ්ට වූයේ අනිත්‍යයට සන්තුෂ්ටි භාවයේ ಗುಣ කියන කතා කරන. ඒ කියන්නේ ලැබුණු දෙයින් සතුට වෙනවා. ජීවරයක් හෝ ලැබුණොත් ලැබුණු චීවරයේ සතුට අයියෝ මේක හොඳ නෑ මේක කර්තසයි රළුයි එහෙම හිතන්නේ නෑ. පින්ඳ පාතෙන් අයියෝ මේ කන්න පුළුවන්ද කියලා හිතන්නේ නෑ. ලැබුණු දේෙන් සතුට වෙනවා. ඒ වගේ විවිධ සෙනසුනක් හම්බුනොත් හම්බෙච්ච සෙනසුනෙන් සතුට වෙනවා. හම්බෙච්ච විලම්පයෙන් සතුට වෙනවා. එහෙනම් සතුටු වෙයි. එතකොට ඔය ටික මතක තියාගන්න පළවෙනි එක මම අපවහන හැටිනේ. පළවෙනි එක මොකද්ද? අල්පෙච්ච. අල්පෙච්ච තියාගන්න ඕනේ. මතක තියාගන්න. දෙවෙනි එක සතුටු. ඊට පස්සේ තමා පව්වේකින් යුක්ත වූයේ පව්වේකින් යුක්ත භවයේ ආනිසංස අනිත්‍යයට කියන්නේ. පව්වේක කියලා කියන්නේ උතුම් විවේකය. ඒ කියන්නේ විවේකයෙන් යුක්ත වෙනවා. විවේකයේ තුනක් තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපද විවේක කියලා. උපද විවේකී කියන ටික ලැබෙන්නේ රහතන් වහන්සේලාට. චිත්ත විවේකී කියන එක ලැබෙන්නේ ධ්‍යාන ලාභී අයට කාය විවේකයට තමයි අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යගාරගතව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කායික විවේකයේ සඳහා තමයි අරණ්‍යයකට ඉස්සියකට කාමුලකට ගිහිල්ලා කටයුතු කරනා අඩු බවට කායික විවේකය කියන්නේ. එතකොට තමනුත් විවේකී යුක්ත වෙලා අනිත් අයට විවේකයේ පිළිබඳව කරුණු කියනවා නම් අසංසග්ග කතා. අල්පේච්ඡ කතා, පවිවේක කතා, විද්‍යාරම්භ කතා, අසංසග්ග කතා. අසංසග්ග කියලා කියන්නේ සංසග්ග කියලා කියන්නේ පිරිස් මැදට විල නිතරම පිරිස් කොටට විලා ඉන්න එක. එතකොට අසංසග්ග කියලා කියන්නේ පිරිසෙන් වෙන් වෙලා හුදකලාව නිතරම ඉන්න උත්සාහවත් වෙනවා. ඒකට හුදකලාවේ ඉන්න භවයේ තමනුත් හුදකලා භවයේ ඉඳිමින් පිරිසෙන් වෙන් වෙලා ඉඳිමින් අනිත් අයට හුදකලා විඳින් ඉන්න බව, පිරිස්සෙන් වෙන් වෙලා ඉන්න බව, එහෙම ඉන්නක ගුණධම් පුරා ගන්න පහසු බව කියලා සමාදම් කරලා ඒ අය උත්සාහවත් කරවන. එතකොට විරිය ආරම්භ කතා. විරිය ආරම්භ කියන්නේ තමත් වීරියෙන් යුක්ත වෙනවා. අනිත් අයවත් වීරියවත් වීමේ ಗುಣ කියනවා කතා කියනවා කතා කියලා උත්සාහවත් වෙනවා. එතකොට කොහොමද විවි ගුණ කියලා කතා කරලා උත්සාහවත් වෙන්නේ? මෙතනදී දැන් නෝපං අකුසල ධර්ම උපදීම උපං අකුසල ධර්ම දුරු කිරීම නෝපං කුසල ධර්ම උපදාගෙන උපං කුසල ධර්ම වැඩි වීම වීර්යනේ. නමුත් මේ වීර්ය කතා කියන එකේදී ඒ කෘත්‍ය සිද්ධ කරන්න උත්සාහවත් කරනවා. අපි කියමු දැන් කතා එක එක විදිහේ කතාවක් දෙනවා අපි කිව්ව තිස්සහඳුනගේ කතාව, පීතමල්ලහඳුනගේ කතාව. අන්න ඒ වගේ ඉස්සර වික්ෂුන් වහන්සේලා අප්‍රතිහත ධෛර්යයෙන් ජීවිකාය ජීවිත දෙක අපේක්ෂාවෙන් වීර්ය කරපු චරිත කතා එහෙම අරගෙන කියලා මේ බුද්ධ උත්පාද කාලය අතහැරෙන්නේ ඉස්සෙල්ලා මනුස්ස ජීවිතය අතහැරෙන්න ඉස්සෙල්ලා අපිත් උත්සාහවත් වෙන්නට ඕනේ කියලා තමත් උත්සාහවත් වෙන ගමන් අනිත් අයට උත්සාහවත් වීමේ කැමැත්ත ඇති වෙන විදිහට උත්සාහවත් වෙන විදිහ කතා කියනවා කතා කියලා උත්සාහවත් කරනවා ඒකට කියනවා විරිය ආරම්භ කතා එතකොට පහයි ඈ එතකොට අල්පේච්ඡ කතා සන්තුෂ්ටි කතා මොකක්ද ඊගාට විරිය සංසග්ග කතා, විරිය ආරම්භ කතා. ඊට පස්සේ තමත් සිල්වත් ඉඳගෙන අනිත් අයට සිල් සමාදන් වීමේ ආනිසංස කියන. ඒ වගේම තමා සමාධිමත් ඉඳගෙන අනිත් අයට සමාධියේ ආනිසංස කියලා සමාධිය ඇති කරගන්න ඇති කරවන්න උත්සාහවත් කරන බව. ඊගාවට තමා ප්‍රඥාවන්ත වෙඳගෙන අනිත් අයවත් ප්‍රඥාවන්ත වීමේ ಗುಣ කියන උත්සාහවත් කරනවා. තමාත් ආශ්‍රයන්ගෙන් කෙලසුන්ගෙන් හිත මුදවගෙන ඒ විමුක්තිය ඒ මිදීමේ ಗುಣ කියන උත්සාහවත් කරනවා. තමාත් විමුක්ති ඥාන දර්ශනයෙන් ඉඳගෙන අනිත් අයවත් ඒ විමුක්ති ඥාන දර්ශනේ සමාදන් කරන උත්සාහවත් කරනවා. ඔකට කියන දස කතා වස්තු කියලා. මෙන්න මේ දස කතා වස්තුන්ගෙන් ඕගොල්ලන්ට සංග්‍රහ කරන ඕගොල්ලන්ව උත්සාහවත් වෙන කවුරු හරි කෙනෙක් ජාත භූමියේ හිටියද සත්වඥාචාරී කෙනෙක් හිටියද ඕගොල්ලන්ට ජාත භූමිය කියන ප්‍රදේශයේ වසවසලා ආපු ආමුදුරුවන් ගාන බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙදී මේ විදිහේ දස කතා වස්තුන්ගෙන් තමනුත් යුක්ත වෙලා ඕගොල්ලන්වත් ඒ විදිහට උත්සාහවත් කරවන කෙනෙක් ඉහි හිටියද ඉන්නවද කියලා ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා කියනවා වහන්ස මන්තානි බෙමිණියගේ පුත්‍රෝ පුන්න නම් ආයුෂ්මත් තිනේ ජාත භූමියේ ජාත භූමික සබ්‍රක්‍මචාරී භික්ෂුන් විසින් අර කතා ටිකම කියනවා තෙමේ තල්පේච්චු අල්පේත්තු කතා කරන සුළුයේ තෙමේ සන්තුෂ්ටුයේ සන්තුෂ්ට කතා කරන සුළු පංචමේ පවියකින් යුක්ත වී මේ පවියකී ගුණ කියන තමත් අසංසුත්ත වී අසංසුත්ත භවයේ ගුණ කියන තමත් පටන්ගත වීදී ඇතුව වීදී ගුණ කියන තමා සිල්වත්ව සමාධිමත්ව ප්‍රඥාවත්ව විමුක්තිවත්ව විමුක්ති ඥාන දර්ශන යුක්ත ඒ ගුණ කියන සුළු මේ සුළු වූයේ සම්බක්මතවර දස කතා වස්තුන් අවබෝධ කරන්නේද අවබෝධ කරවන්නේද ඒ පිළිබඳ කරුණු දන්වන්නේද ඒ පිළිගන්න දේ දියුණු කරවන්නේද ඒ සතුට කරවන්නේද මෙහි සම්භාවනා කරන ලද්දේ භාගතුන් වහන්සේ ඉන්නවා මන්තානි බැමිණියගේ පුත්‍ර වූ පුන්න කියලා තෙරුන් වහන්සේ නම. ඒ මන්තානි බැමිණියගේ පුත්‍ර වූ පුන්න තෙරුන් වහන්සේ <clears throat> තමන් වහන්සේත් මේ ලද දේෙන් සතුටු වෙලා අල්පේච්ඡව සන්තුෂ්ටිව ඒ වගේම පිරිස්මෙද විසීමෙන් අයින් වෙලා විවේකයෙන් යුක්ත වෙලා කන සංගනිකාවෙන් වෙන් වෙලා වීර්යයෙන් යුක්ත වෙලා සීලෝ සිල්වත්ව සමාධිවත්ව ප්‍රඥාවන්තව විමුක්තිය විමුක්ඥාන දර්ශනයෙන් තමනුත් යුක්ත වෙලා සබුරක්මචාරින් වහන්සේලාටත් රස කතා වස්තුවෙන් අනුග්‍රහය දක්වනවා උත්සාහවත් කරනවා තිද ගන්නනවා සබ්‍රහ්මචාරින් වහන්සේලාට උපකාරයි කියලා කවුරු සම්භාවනා කරනවා කවුරු පිළිගන්නවා කවුරු ගරු කරනවා මෙන්න මේ මන්තානි බෙමියගේ පුත්‍ර පුන්නතෙරුන් වහන්සේ නම් එහෙම කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේට මේ භික්ෂු මානසික මතක් කළා ආ එකට වාසය කරන සර්වඥාචාරය කියලා එකට හැසිරෙන යාළු මිත්‍රයෝ ගිහියටින් එකට දැන් ඕගොල්ලන්ට ඕගොල්ලෝ සර්වඥාචාරය කියලා එකට හැසිරෙන අය. ඒ වගේ ස්වාමීන් වහන්සේලාට තමන් එක එකට බණ භාවනා කරන අනිත් ස්වාමීන් වහන්සේට කියන සර්වඥාචාරය කියලා. හරිද? සමානව සමග එකට භ්‍රමචර්යාව හැසිරෙන අය. එකට හැසිරෙන අය. එතකොට එසමයේ ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් සමීපයේ වුණා වූ මේ කතා ටික කියනකොට සරියුත් මහ රහතන් වහන්සේත් එතන ඒ වෙලාවේ හිටිය භාග්‍යවතුන් වහන්සේ ළඟ. එක්විති ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේට මෙබඳු අදහසක් විය. සරියුත් මහ රහතන් වහන්සේට මෙන්න මෙහෙම අදහසක් ඇති වුණා. නුවණ ඇත්තා වූ සර්වඥාචාර්ය වූ ශාස්ත්‍රුන් වහන්සේ හමුවේ දස කතා වස්තුවට වස්තුන්ට පිවිසෙමින් යම් කෙනෙකුගේ ಗುಣ කියද්ද ඒ ಗುಣ කතාව ශාස්ත්‍රඥ වහන්සේත් මනාවකට අනුමෝදන් වනසේක්ද ඒ මන්තානි පුත්‍ර පුන්න ආයස්මත් වහන්සේට ලාභයකි. මන්තානි පුත්‍ර පුන්න ඉස්තරයන් වහන්සේට සුද්ධ ලාභයකි. අපි කිසියම් කලක මන්තානි පුත්‍ර ආයස්මත් පුන්න තෙරුණෝ හා එක්වන්නෝ නම් මනවයි. කිසි කතා සල්ලාපයක් වන්නෝ නම් මනවයි. ඒ සරිත් මහ රහතන් වහන්සේට හිතුණා නුවණැති පඬිත සර්වඥාචාරින් වහන්සේලා යම් වික්ෂුන් වහන්සේ නමකගේ ಗುಣ කියයි නම් භාග්‍යතුන් වහන්සේත් ඒක පිළිගන්නවා නම් අනුදන වදාරනවා නම් ඒබඳු මන්තානි පුත්ත පුන්න තෙරුන් වහන්සේට ඒක ඇත්තටම ලාභයක් මනාවු ලාභයක් අපිටත් කිසියම් වෙලාවක මේ මන්තානි පුත්ත පුන්නහාමුදුරුව එක්ක කතා කරන්න තියෙනවා නම් විස්තර කරන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා අදහසක් හිතුණා කාටද හිතුනේ <coughs> ඉක්බිති භාග්‍යතුන් වහන්සේ කැමති තාක්කල් රජගහ නුවර වැඩවාසය කොට පිළිවෙලින් චාරිකාවේ හැසිරෙනසේක් සවැත් නුවරට වැඩිසේක. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවන නමෝ අනියපිට සිටුගේ ආරාමයේ වැඩවාසය කරනසේක. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරට වැඩ අනපිට සිටුගේ දිවුරම් විහෙරේ වාසය කරනසේක් මන්තානි පුත්‍ර ආශ්මත් පුණ්‍ය තෙරුන් වහන්සේ අසූර. ඉතින් කාලයක් රජගහනුවර භාගතුන් වහන්සේ වාසය කරලා ඊට පස්සේ සවැත්නුවර ජේතවනාරාමයට වැඩියා. ඉතින් භාගතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩෙන්නකොට භාගතුන් වහන්සේ මේ කාලේ මේ දවස්වල ජේතවනාරාමේ ඉන්නේ කියලා මන්තානි පුත්‍ර පුන්නතරුන් වහන්සේට අහන්න ලැබුණා. ඉක්විති මන්තානි පුත්‍ර ආයුෂ්මත් පුන්න තෙරුණෝ සෙන්සුන් තැන්පත් කොට තබා පාසියුරුගෙන සවැත් නුවර චාරිකාවේ වැඩිය. පිළිවෙලින් චාරිකාවේ හැසිරෙන සුළු භාගතුන් වහන්සේ වෙත එළඹ භාගතුන් වහන්සේ වෙන එකත් පසකෝන් එකත් පසකෝන් මන්තාන පුත්‍ර ආයුෂ්මත් පුන්න තෙරුණෝන්ට භාගතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැන්නවා සමාදන් කරවුව ඒ උත්සාහවත් කරවුව සතුට කරවුවා ඉක්පිති මන්තානි පුත්‍ර ආශ්මත් පුන්න තෙරණෝ භාග්‍යතුන් වහන්සේ විසින් දැහැම කතාවෙන් කරුණු දක්වන ලද්දව සමාදන් කරන ලද්දව උත්සාහවත් කරන ලද්දව සතුටු කරන ලද්දව භාග්‍යතුන් වහන්සේගේ භාසිතයට සතුටුව අනුමෝදන්ව අස්නේ නැගී භාග්‍යතුන් වහන්සේ වෙන්ද පදකුණු කොට දිවා විහරණය සඳහා අන්දවන්නට වැඩසියෙක. ඊට පස්සේ මේ පුන්න තෙරණ වහන්සේ ප්‍රධාන තමන් ඉන්න තැන සිනසුන හකුලවල තැන්පත් කළා. සිනසුන හකුලව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට තමන් ඉන්න ස්ථානෙන් පිටට යනකොට විනේ විනයක් තියෙනවා යන පිළිවෙලක් තියෙනවා. ඔහේ නිකන් යන්නේ නැහැ. අපි කියමු දැන් වේයොමියෝ ඛණ්ඩ කන පහ භාණ්ඩ තියෙනවා නම් ඒවා එහෙම නොකන තැන් වල එල්ලලා පිළිවෙලකට තියලා ඇඳන් මෙහෙම අකුලලා මෙත්ත අකුලලා ඒවා උඩින් පුට්ටු වෙවම තියලා ඒ සෙනසුන විනාශයටපත් නොවන විදිහට මහා සංඝරත්නයේ දේවල් නිසා තව ස්වාමීන් වහන්සේනම කවම් පරිහරණය කරන්න පුළුවන් විදිහට දැන් තියෙනවා නම් හලලයි භාජන මොනින් නමල මේ වගේ ඒක ආරක්ෂා වෙන විදිහට තබනවා උඩ තමයි සෙනසුන හබුල්ලා තබලා කියලා කියන්නේ. හරිද? එතකොට ඒ විදිහට පිළිවෙලකට තමයි යන්න තියෙන්නේ ගොඩාක් තියෙනවා අලුත් සෙනසුනකට ආවහම පිළිපදින්න ඕනේ ඒවා තියෙනවා පෙරන්සන කියනකොට පිළිපදින්න ඕනේ ඒවා තියෙනවා එතකොට මේ විදිහට මේ සෙනසුන තැන්පත් කොට තබලා පිළිවෙලින් සරත් නුවරට චාරිකාව වැඩි එහෙම වැඩලා භාගතුන් වහන්සේ අඟට ගිහිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කළ එකත් පසු ගෙඳ ගත්තාම භාග්‍යතුන් වහන්සේ මේ දැහැමි කතාවෙන් කතා කරලා හිත සතුටු කරවලා තවත් උත්සාහවත් කරවලා මේ බොහෝ දහම් කරුණු ඒවත් හොඳට අහගෙන ඒක ඒකිනුත් හිත හොඳට සතුටු වුණා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මන්තානි පුත්තු පුන්නහම්බුරු දිවා කාලේ විවේකයෙන් ඉඳීම සඳහා අන්දවණයට වැඩියා. ඒ ජීතවනාරාමයට පිට වටු තිබිලා තියෙන විශාල කැලයක්. ඔකට කියන්නේ අන්දවනේ කියලා. ඒ කැලේ නම. එතකොට මේ අන්දවනේට වැඩිය. ඉක්පිති එක්තරා භික්ෂු නමක් ආයුෂ්මත් සාරිපුත් ත්‍රිසයන් වහන්සේ කරා එළඹියේ. එළඹ සාරිපුත් ත්‍රිසයන් වහන්සේට මේ සැලකලේ. එවත්නි සාරිපුත් ත්‍රිසයන් වහන්සේ ඔබ වහන්සේ යම් මන්තානි පුත්‍ර ආයුෂ්මත් පුණ්‍යතර කෙනෙකුන් ගැන නිතර කියමින් විසූසේක්ද ඒ පුණ්‍ය ස්ථිරතෙන් භාගතුන් වහන්සේ විසින් දැන මේ කතාවෙන් කරුණ දක්වන්නේ සමාදම් කරවන්නේ උත්සාහ කරවන්නේ සතුටු කරවන්නේ භාගතුන් වහන්සේගේ දේශනාව සතුටුව අනුමෝදන් වාසනෙන් නැගිට භාගතුන් වහන්සේ වැඳ පෙදකුණු කොට දිවා විහරණය සඳහා අන්දවණය කරා ගියා. ඊට පස්සේ දැන් සරිත් මහ රහතන් වහන්සේ ඒකේ හිටින පුන්නහම් දුරෝහම් වෙන්න තියෙනවා නම් හොඳයි අසුරු කරන්න තියෙනවා හොඳයි කතා කරන්න හොඳයි කියලා. පුන්නහම් දුරු ආපු බව එක්තරා වික්ෂුණා වික්ෂුණ වහන්සේ නමක් ගිල සරි මහරහතන් වහන්සේ කියන මේ සාරිපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ යම් පුන්න තෙරුන් වහන්සේ නමක් ගැන නිතරම කියනවා නම් අසුරු කරන්න තියෙනවා නම් කතා කරන්න තියෙනවා හොඳයි කියලා. ඔන්නේ පුන්න තෙරුන් වහන්සේ භාගතුන් වහන්සේ හම්බෙන්න ආවා. වැඩියා. භාග්‍යතුන් වහන්සේ තේ පුණ්‍ය තෙරුන් වහන්සේට කොහොමද එහෙම කතා කරවලා සමාදම් කරවලා දෙද ගන්න උත්සාහවත් කරවලා දහමෙන් උපකාර කළා. ඒ පුණ්‍ය තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ වචන පසුට පිළිගගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මොන දිවහ විහරණය පිණිස අන්දවණයට වැඩිය කියලා ප්‍රකාශ කළා. ඉක්පිති ආයුෂ්මත් තෙරුන් වහන්සේ විවුලන සැහැවි ඇතිව ඇතියාව හිඳිනා කඩගෙන ආයුෂ්මත් මන්තාන පුත්‍ර පුන්න තෙරුණෝ හිස්කෙලිය බලන සුළුව පසුපසින් ලූ බැන්දේය අනතුරු මන්තාන පුත්‍ර පුන්න තෙරුණෝ ආන්දවණයට වැඩ වැඩ එක්තරා ගසක් මුල දිවා විහරණයට වුණ ආයුෂ්මත් සැරියුත් තෙරුණෝ ආන්දවණයට පැමිණ එක්තරා ගසක් මුල දිවා විහරණය වුණේ ඉක්බිති ආයස්වාස් ශරීර උත්තරන සවස් කාලයේ ඵල සමෝතින් නැගී සිටියව මන්තාන පුත්‍ර පුන්න ආයස්මත් පුන්න තෙරුන් කලා එළඹිය එළඹ ආයස්මත් පුන්න මන්තානි පුත්‍ර පුන්න තෙරුන් සමග සතුටු සතුටු යුතු කතා කොට නිම එකත් පසකුන් එකත් පසකුන් ආයස්ම සාරගත ත්‍රිවිධ මන්තානි පුත්‍ර පුන්න තෙරුන්ට තිලකීහ ඊට පස්සේ මේ පණිවිඩේ ඇහුවාම අර දූලන සෑරි කියලා කියන්නේ එකපාරටම අපි කැමති දෙයක් අහම්බෙන් ලැබුණාම අපිට ගාමුත්තක් වෙන්නේ කාරි සතුටක් වගේ. ඒ ස්වභාවයෙන් යුක්ත වෙලා Taman ඉඳගෙන ඉන්න නිසීදනේ අතට අරගෙන අන්දවණයට වැඩි. අන්ද සැරි පහකට නැස්සේ වඩිනකොට පුණහාමුදුරට යනවා. දැන් පුණහාමුදුරට නොපෙනෙන්න පුණහාමුදුරගේ හිස විතරක් පෙනෙන මට්ටමින් හිමින් හිමින් පිටිපස්සෙන් සැරි පහ රදන ස්පස්යෙන් යනවා. හරිද? ඒකයි මේ හිස්කිලිය බලන සුළුව පසුපසින් ලුහු බැඳේ කියලා කියන්නේ. හරිද? හිස විතරක් පෙනෙන විදියට අර අපි කාටවත් නොදෙනින් යනකොට හොරෙන් හොරේ යන්නේ ටික. ඒ වගේ හිමින් යන කලබල නැතුව හිමින් හිමින් ගියා. ඉතින් මන්තානි පුත්ත පුණ්‍යතරුන් වහන්සේ ගිහිල්ලා Tamanට පාසු වෙනින්න පුළුවන් ගහක් බලලා ගහක් මුල පළ නිසිදනේ එලාගෙන ඉඳගෙන ඔන්න භාවනා කරන්න ගත්තා. දැන් අපිට තියෙන විවේකය මොකද රැට දැන් තවලට ටිකක් හාන්සියෙන් නිදාගන්න එකනේ. නමුත් රහතන් වහන්සේලා තියෙන විවේකය තමයි ඒ ඵල සමවතට සමවදිනක. ඒක තමයි ඒකට තියෙන විවේකය. ඒ සාමාන්‍ය ලෝකයේ අරමුණු ඇතුලේ සැප දුක් විඳින එක කවර කතාවක්ද මේ ඉන්ද්‍රිය උපද්දන එක පවා ඒ මට සිල්ට මනසට වෙහසක්. මේ ඇහැ මෙහෙම උපද්දලා බලන එකත් එහෙම. එයින් පෙනෙන අරමුණ ඇලිම කවර කොටසද? ඉතින් අර වගේ සමාධියකට සමවැදීම තමයි එතනට තියෙන බොහොම විවේකී. ඉතින් මම තන පුතකුණ තුලම අද මොකද කරන්නේ? මේ නිසීදනේ ලාගෙන මේ දවල් කාලේ ඔන්න විවේකයෙන් වැඩ හිටියා. සරියුත් මහ රහතන් වහන්සේත් හිමින් ඇවිල්ලා පිටපස්සෙන් ඊට ටිකක් නුතුරෙන් හෙවන තින ගහක් මුල නිසීදනේ ලාගෙන පක්කඩ ලාගෙන ඵල සමාතර සමාතර ඉඳගෙන ඵල සමාතර සමාතර දැන් මෙහෙම ඉඳලා හවස් කාලේ සරියුත් මහරහතන් වහන්සේ නැගිට්ටා නැගිටලා හිමින් ගියා මන්තාන පුත්තු පුන්නතරුන් වහන්සේ ළඟට ගිහිල්ලා එකත් පසක ඉඳගෙන කෙන වාඩි වෙලා එකත් පසකුණ ආත්ම සාරපුත්‍ර තේරම මන්තාන පුත්‍ර පුන්නතරන්ට මේ කීය. එකත් පසකෙනම සරිත් මහ රහතන් වහන්සේ පුන්නහාමුදුරන්ට මෙන්න මෙහෙම කියනවා මෙහෙම අහනවා. එවත්නි භාග්‍යතුන් වහන්සේ වෙත බඹසර වසනසේ. එවත්නි ඔබ භාග්‍යතුන් වහන්සේ ළඟ Brahmacharyaව හැසිරෙනවද කියලා අහනවා. මේ ශාස්ත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සමීපේ මේ භ්‍රමචර්යාවේ හැසිරෙන ධර්මයේ හැසිරෙන කෙනෙක්ද කියලා අහනවා. එවත්නි එසේ කියනවා. "ඔව් මම භාගතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාවේ හැසිරෙන කෙනෙක්." එතකොට සරිත් මහ රහතන් වහන්සේ අහනවා "එවත්නි කෙනෙක්ද?" සීල විසුද්ධිය පිණිස භාගතුන් වහන්සේ වෙස බඳසන වසනසේක්ට මේ සීලය පිරිසිදු කරගන්නද භාගතුන් වහන්සේ ළඟ මේ විදිහට වාසය කරන භක්මචර්යාව ඇතිරෙන්නේ කියලා අහනවා. පැවැත්ම මේ නොවේ. නෑ මම සිල් පිරිසුදු කරගන්න නෙවෙයි කියලා පුණහාමුදුරු කියනවා. කිමෙක් දැවැත්නේ චිත්ත විසුද්ධිය පිණිස භාග්‍යතුන් වහන්සේ වෙත බඹසර වසන්. එහෙනම් හිත පිරිසුදු කරගන්නද නීවරණ ධර්ම දුරු කරගන්න හිත සමාධි කරගන්නද භාගතුන් වහන්සේ ළඟ භ්‍රමචර්ය වැසෙන්නේ නැත්නම් මේ ශාසනයට ආවේ. පැවැත්නේ මේ නොවේ. නෑ මම හිත පිරිසුදු කරගන්නත් නෙමෙයි. නැහැ නේද? වශයෙන් ධර්ම දුරු කරලා ඒක පිළිතුරු කර ගැනීම සඳහා නෙමෙයි භාගතුන් වහන්සේ ළඟ භ්‍රමචර්ය ඇති වෙන්නේ. එවත්නි මේ කිමෙක්ද එවත්නි ditthi visuddhiye පිණිස භාගතුන් වහන්සේ වෙත බඹසර වසනසේක. එහෙනම් ditthi visuddhiye පිණිස භාගතුන් වහන්සේ ළඟ බඹසර වසනවා. එවත්නි මේ නොවේ. කිමෙක් දැවැත්නි කාංකා විතරන විසුද්ධිය පිණිස භාග්‍යතුන් වහන්සේ වෙත බඹසරව වසනවා. එහෙනම් කාංකා විතරන විසුද්ධිය පිණිස සැක සංකාවල් දුරු කළ පිරිසුදු වීම පිණිස බඹසර වසනවා. නෑ ඒකටත් නෙමෙයි. එතකොට එහෙනම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිස භාග්‍යතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යය වැඩි. ඒ මේ නෙවෙයි ඒ සඳහත් නෙවෙයි. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය වෙනසද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසද භාග්‍යතුන් වහන්සේ ළඟ ලක්මචකය ඇසෙන. එවත්නි මේ නොවේ. එතකොට එවත්නි කිම එවත්නි සීල විසුද්ධිය සඳහා භාග්‍යතුන් වහන්සේ වෙත මඟසල වසා සේබ්බෙන් මෙසේ විචාරණ ලද්දා වූ එවත්නි මේ නොවේ යයි කියයි. චිත්ත විසුද්ධිය පිණිස භාගතුන් වහන්සේ ළඟ බවසල වසනවාද කියලා අහනකොට ඇවැත්නි මේ නොවේ කියයි. මේ ditthi විසුද්ධිය පිණිස භාගතුන් වහන්සේ ළඟ බවසල වසනවාද කියලා අහනකොට ඇවැත්නි මේ සඳහා නෙවෙයි කියනවා. ඊට පස්සේ මේ කාංකා විතරන විසුද්ධිය පිණිසද කියලා අහනකොට මේකත් නෙවෙයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසද කියලා අහනකොට ඒකත් නෙවෙයි. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහා දිනනකොට ඒකක් නෙවෙයි. ඥාන දර්ශන විසුද්ධිය සඳහා දිනනකොට ඒකක් නෙවෙයි කියන්නේ. ඉස්සෙල්ලා කිව්වෙන්නලු නෑ මේක මොකක්ද කියන්නේ. ඥාන දර්ශන විසුද්ධිය. එතකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරන විසුද්ධි, මග්ගම මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා හතක් තියෙනවා. මේ සඳහා ඥාන දර්ශන විසුද්ධිය සඳහා එන භාග්‍යවතුන් වහන්සේ ළඟ භක්මචර්යාව හැසිරෙන විට වහනකොට ඒකත් නෙවෙයි කියනවා. හැවත්නි එසේනම් කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසරවසනසේ? සීල විසුද්ධිය පිණිසත් නෙමෙයි නම් චිත්ත විසුද්ධිය පිණිසත් නෙමෙයි නම් ධිට්ඨි විසුද්ධිය පිණිසත් නෙමෙයි නම් කාංකා විතරණ විසුද්ධිය පිණිසත් නෙමෙයි නම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසත් නෙමෙයි නම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිසත් නෙමෙයි නම් ඥාන දර්ශන විසුද්ධිය සඳහා නෙමෙයි නම් එහෙනම් කුමක් සඳහාද භාග්‍යවතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යය හැසිරෙන්නේ එවත්නි මේ අනුපාදා පරිනිර්වාණය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසේ එවත්නි මම ඔය එකක්වත් සඳහා නෙමෙයි අනුපාදා පරිනිර්වාණය සඳහායි මම භාග්‍යවතුන් වහන්සේ ළඟ භ්‍රමචර්යාවෙන් සිටින්නේ ඊට පස්සේ අහන ඇවැත්නේ කිම සීල විසුද්ධි අනුපද පරිනිර්වාණය වේද නෑ අනුපද පරිනිර්වාණය කියන්නේ සීල විසුද්ධියද ඇවැත්නේ මේක නෙමෙයි එහෙනම් අනුපද පරිනිර්වාණය කියන්නේ චිත්ත විසුද්ධියද ඇවැත්නේ මේකත් නෙමෙයි එහෙනම් අනුපද පරිනිර්වාණය කියන්නේ ධිට්ඨි විසුද්ධියද ඒකත් නෙමෙයි එහෙනම් අනුපද පරිනිර්වාණය කියලා කියන්නේ කාංකා විතරන විසුද්ධියද නෑ ඒකත් නෙමෙයි එහෙනම් අනුපද පරිනිර්වාණය කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියද එහෙනම් අනුපාද පරිනිර්වාණය කියන්නේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද? ඒකත් එහෙනම් අනුපාද පරිනිර්වාණය කියලා කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය ඒකක් කියලා. ඊට පස්සේ එවැත්නි එවැත්නි කිම මේ ධර්මයන් හර අනුපාද පරිනිර්වාණය වේද? ඊට කියන මොකක්ද එහෙනම් මේ ධර්මයේ හැර අනුපද පරිනිර්වාණයක් තියෙනවද? ඇවැත්නි මේ නොවේ. ඇවැත්නි මෙහි ඒකම වෙන්නේ නැහැ. මේ ධර්මයක් නෙමෙයි මේවෙන් තොර වෙන්නේ නැහැ. ඇවැත්නි කීම සීල විසුද්ධි අනුපදා පරිනිර්වාණය මෙසේ අසන්නේ ඇවැත්නි මේ නොවේ කියයි. එතකොට අහනවා සීල විසුද්ධි අනුපදා පරිනිර්වාණය කියලා අහනකොට ඒක එහෙම නෙමෙයි කියනවා චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පිටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද කියලා අහනකොට ඒව ටික නෙමෙයි කියනවා. එතකොට එහෙනම් මේ ධර්මයන්ගෙන් බැහැරද කියලා අහුවාම ඒකත් එහෙම නෙමෙයි කියනවා. එතකොට මේ හැවැත්නි මේ ධර්මයන් හැර අනුපාදා පරිනිර්වාණය වේද මෙසේ අසන ලද්දා හැවැත්නි මේ නොවේ කියයි. හැවැත්නි මේ භාසිතයාගේ අර්ථය කෙසේද තේරුදයි අසුරන. එහෙනම් මේකේ තේරුම මොකද්ද කියලා අහන්න පහසට එවත්නි ඉතින් භාග්‍යතුන් වහන්සේ සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණය වේයයි පනවනසේක් නම් උපාදාන සහිත වූවක්ම අනුපාදා පරිනිර්වාණය වේයයි පනවනසේක. සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයයි කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේ උපාදාන සහිත වූවක්ම උපාදාන වශයෙන් නොගෙන මෙදුනා කියන එක පනවනවා. ඒ වගේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ හතර අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වොත් එයා උපාදාන සහිත නිවනක්ම පනවනවා. පිටින් කිව්වොත් උපාදාන සහිත නිවනක්ම කියනවා. එතකොට මේ උපාදාන සහිත නුවණක්ම නිවනක්ම පනවනවා කියලා වෙනවා. එතකොට පනවනසේක උපාදාන සහිත වූක්ම අනුපාද පරිණාමය පනවනසේක. එවත් ඉතින් මේ ධර්මයන් හැර අනුපාද පරිණිරවාණය වන්නේ නම් මේ ධර්මයේ හැර අනුපාද පරිණිරවාණය වන්නේ නම් පෘථග්ජන තෙමෙත් පිරුණම් පාන්නේ. එවත් මේ පෘථග්ජන තෙමේ මේ ධර්මයන්ගේ බිමු වේවි. ඉතින් මේ ධර්මයෙන් තොර නිදීමක් තියනවා නම් පුතජන කෙනත් පිරුණම් පානවා නිවන් දකින. ඇයි? පුතජන කෙනාට මේ ධර්මතා හතම නැහැ කියනවා. හරිද? ඒකට මේ ධර්මතා හතමත් නෙවෙයි මේ ධර්මතා හතමුත් බැහැර නෙවෙයි. ඊට පස්සේ මන්තානේ පුත්තු පුන්නතර මහසි කියනවා ඇබැත් මේ එසේනම් ඔබට උපමාවක් කරන්න. මේ ලෝකේ සමහර නොනැති පුරුෂයෝ උපමාවෙන් අර්ථය දැනගති. ඊට පස්සේ එහෙනම් මන්තානි පුත්ත පුණ්‍යතර මහත්තයා මම ඔබට උපමාවක් කියන්නම්. සමහර නුවණැති අය උපමාවකට අර්ථය දැනගන්නවා කියලා ඇවැත්නි. යම්සේ සවැත් නුවර වසන පසේ නදී කුසල රජහාට සාක්‍යේත නුවර කිසියම් ඉක්මන් කටයුත්තක් උපදනේ. ඔහුට සවතින් සාක්‍යේතේට අතර හික්මුණු අසුන් යදූරිය සතක් කෙරුවා තබන්නේ. ඇවැත්නි ඉක්බිති පසේ නදු කොසල් රජ සැවැත් නුවරෙන් නික්ම ඇතුළු දොරින් පළවෙනි විනීත රතියට නගින්නේ පළවෙනි විනීත රතියෙන් දෙවෙනි විනීත රතියට පැමිණෙන්නේ පළවෙනි විනීත රතිය අතහරින්නේ දෙවෙනි විනීත රතියට නගින්නේ නගින්නේ දෙවෙනි විනීත රතියෙන් තුන්වෙනි විනීත රතියට පැමිණෙන්නේ දෙවෙනි විනීත රතය අතරින්නේ තුන්වෙනි විනීත රතයට නගින්නේ තුන්වෙනි විනීත රතයෙන් හතරවෙනි මේ තුන්වෙනි විනිත රතේ අතහරින්නේ හතරවෙනි විනිත රතේ හතරවෙනි විනිත රතේ නගිනවා. ඒකෙන් ඇවිල්ලා පස්වෙනි එකට නගිනවා හතරවෙනි එක අතහරිනවා. පස්වෙනි එකෙන් හයවෙනි රතේ ගාවට එනවා. ඇවිල්ලා පස්වෙනි රතේ අතහරිනවා හයවෙනි රතේට නගිනවා. හයවෙනි රතෙන් හත්වෙනි රතේ ගාවට එනවා. හත්වෙනි රතේට නගිනවා හයවෙනි රතේ අතහරිනවා. හත්වෙනි රතෙන් සාකේත නුවරට ඇතුල් වෙනවා. සාකේත නුවර දොරටුව කරා පැමිණෙන්නේ. හරිද? සත්වන රතෙන් සාකේතෙහි ඇතුළු නුවර දොරටුව කරා පැමිණේ. ඇතුළු පුර දොරටුවට පැමිණි ඔහුගේ මිත්‍ර අමාත්‍ය නෑ සහලි නෑයෝ. දැන් සාකේත නුවර දොරටුව ළඟට ආපු අයගේ ඥාතීන් අහනවා මෙසේ අසන්නේ මහරජුන් ඔබ වහන්සේ මේ මිහිත රතෙන් සවැත් නුවරින් ඉක්ම සාකේත නුවර දුරටුට පැමිණියේ. එවැනි මේ රතෙන්ද සාකේත සවැත් නුවර ඉඳලා මේ රතෙන්ද ආවේ කියලා අහනවා. ඊට පස්සේ එවැනි පසේනදී කුසල රජය කෙසේ ප්‍රකාශ කරන්නේද? මනවින් ප්‍රකාශ කරන්නේද? එවැනි පසේනදී කුසල රජය මෙසේ ප්‍රකාශ කරන්නේ මනවින් ප්‍රකාශ කරන්නේ වේ. එතකොට දුරටු ගාවින්න කට්ටිය රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබතුමා සවැත් නුවරද සාකේත නුවරට මේ රතෙන් දායු කියලා අහනකොට මනාකොට උත්තර දෙන පොතුන් රජුණෝ මෙන්න මෙහෙම උත්තර දෙනවා ප්‍රකාශ කරන්නේ ඒ සවැත් නුවර වාසය කරන මට සාකේතයේ හදිස්සි කටයුත්තක් යෙදුනා ඒ මට සවැත් නුවරට සාකේත නුවරට අතර විනීත අසන යෙදුනා හික්මුණා az önce Doğu Riya Hatak e, පිහිටෙව්වා ඉලවත්වුවා ඉක්බිති මම සවැත් නුවරින් නික්ම දොරටුවෙන් පළවෙනි විනීත රථයට නැග්ගෙමි පළවෙනි විනීත රථයෙන් දෙවෙනි විනීත රථයට පැමිණෙමි දෙවෙනි විනීත රථයෙන් තෙවන විනීත රථයට පැමිණෙමි තුන්වෙනි විනීත රථයෙන් හතරවෙනි විනීත රථයට නැග්ගෙමි තුන්වෙනි විනීත රථයේ තුන්වැනි විදියෙන් විනිත රසය හරිනවා. මේ විදියට පෙන්නනවා. හරියට උත්තර දෙන කොසල් රජු කියනවා සවැත් නුවරේ ඉන්න මට සාකේත නුවර හදිස්සි මං කටයුත්ත පන්නා. ඒ මට සවැත් නුවර ඉඳලා සාකේත නුවර දක්වා අතරමැද හොඳට හික්මුණු ජව සම්පන්න අසුන් හත් දෙනෙක් යොදපු රත හතක් පිළිල කළා. මම සවැත් නුවර දොරටුවේ ඉඳලා පළවෙනි රථයට ආවා. ඒ පළවෙනි රථේ මම දෙවෙනි රථේ ළඟට ඇවිල්ලා දෙවෙනි රථයට නැග්ග පළවෙනි රථය අතහැරියා. දෙවෙනි රථයෙන් තුන්වෙනි රථයට ආවා. ඇවිල්ලා තුන්වෙනි රථය ළඟදී තුන්වෙනි රථයට නැගලා මම දෙවෙනි රථය අතහැරියා. හයවෙනි රථයෙන් හත්වෙනි මේ රථය ළඟට ආවා. හයවෙනි රථය අතහැරියා. හත්වෙනි රථයේදී මම මේ ආවේ. කියලා මනාකොට කියන කෙනා කියනවා. එතකොට එවත්නි මෙසේ ප්‍රකාශ කරන්නා වූ පසේ නදී කුසල රජතුම මැනවින් ප්‍රකාශ කරන්නේ මෙන්න මේ කුහම කුසල රජුව එක මැනවින් ප්‍රකාශ කළා. එවත්නි මෙපරිද්දෙන්ම සීල විසුද්ධිය චිත්ත විසුද්ධි සංඛ්‍යාත ආර්ථිය දක්වාම වේ. ඊට පස්සේ චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය දක්වාම වේ. ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය දක්වාම වේ. කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වාම වේ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම වේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය දක්වාම වේ. ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිරවාණය දක්වාම වේ. එවත්නි අනුපාදා පරිණිරවාණය සංඛ්‍යාත අර්ථයේ පින්ස භාග්‍යතුන් වහන්සේ වෙත බඹ කරන්නේ මෙන්න මේ වගේ එතකොට සවැත් නුවර වගේ තමයි මේ ලෝකේ අපි ඉන්න අය සාකේත නුවර වගේ තමයි අනුපාදා පරිනිර්වාණය ආරියත්වේ නිවන සෝපරිශේෂ නිවන කියන තැන දැන් මෙතන ඉඳලා එතෙන්ට යන්න වෙනවා එතකොට පළවෙනි අසුන් රිදු යෙදු රතේ වගේ තමයි සීල විසුද්ධිය. දෙවෙනි අසුන් යෙදු රතේ වගේ තමයි චිත්ත විසුද්ධිය. තුන්වෙනි අසුන් යෙදු රතේ වගේ තමයි ධිට්ඨි විසුද්ධිය. හතරවෙනි අසුන් යෙදු රතේ වගේ තමයි කාංකා විචන විසුද්ධිය. පස්වෙනි අසුන් යෙදු රතේ වගේ තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. හයවෙනි අසුන් යෙදු රතේ වගේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. හත්වෙනි අසුන් යෙදු රතේ වගේ තමයි ඥාන දර්ශන විසුද්ධිය. එතකොට මේ ධර්මතා හතම සාකේත නුවරද? මේ ධර්මතා හතෙන් එකක් එකක් සාකේත නුවරද? හතම සාකේත නුවරද? මේ හතෙන් එකක්වත් උදව් කරගන්න නැතුව සවැත් නුවරට සාකේත නුවරට යන්න පුළුවන්. යන්න. එතකොට ඒ වගේ මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන මේ හත එකක්වත් කෙලවර නෙමෙයි අනුපාදා පරිනිර්වාණය නෙවෙයි. එතකොට මේ ධර්මතා හතෙන් බැහැරත් අනුපාදා පරිනිර්වාණය කියලා ධර්මතාවයක් ලැබෙන්නේ මේක අනුපිළිවෙලින් දත යුතුයි. හරි අපි මේක කියන්නේ මෙසේ කී කල්හි ආයස්මත් සරියුත්තරණු ආයස්මත් මන්තානි පුත්‍ර පුන්නතෙමුට මේ කීය. ආයස්මත් තෙමේ කිනම් ඇත්තේද සබ්‍රක්මෝ ආයස්මත් කෙසේ දනිද්ද කියයි. සරිත් මහ රහතන් වහන්සේ අහනවා මන්තාන පුත්‍ර කෙනුන්ගෙන් ආයස්මත් තුන් හට ගේ නම මොකද්ද? සම්බ්‍රහ්මචාරින් වහන්සේලා මොන වගේ නමකින්ද වහන්සේව හඳුන්වන්නේ කියලා. ඊට පස්සේ කියයි. "අවත්නි මගේ නම පුන්න. සග්බ්‍රහ්මචාරී මා මන්තානි පුත්‍ර පුන්නයි. ඒ දනිති. මගේ නම පුන්න. සග්බ්‍රහ්මචාරින් වහන්සේලා මන්තානි පුත්‍ර පුන්න කියලා දන්නවා." කිව්වා. ඊට සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන අවත්නි ආශ්චර්යයි, අවත්නි අද්භූතයි. මනාකොට ශාස්ත්‍රීය ශාස්ත්‍රණය දන්නා වූ ශ්‍රාවකයෝ විසින් යම්සේ නම් එපරිද්දෙන් මන්තානි පුත්‍ර පුණ්ණායස්මත් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ දත දස කතාවක් තුන්ට පිවිසෙමින් ප්‍රකාශ කරන ලද්දා යම් කෙනෙක් ආයස්මත් මන්තානි පුත්‍ර පුණ්‍ය දැක්මට ලබන්නේද සේවනයට ලබන්නේද ඒ සබ්‍රක්මචාරින් වහන්සේලාට ලාභයකි ඒ සබ්‍රක්මචාරින් වහන්සේලාට මනාසේ ලැබුණු ලාභයකි සබ්‍රක්මචාරින් වහන්සේගේ සබ්‍රක්මචාරී දුහුල් සුළුඹකින් ආයස්මත් මන්තාන පුත්‍රයන් මුදුනින් පරිහරණය කරන්නේ. ඒ කියන්නේ පා දූවිල්ලක් පවා කිස්මුදින තබාගෙන පරිහරණය කරයි කියන. එතකොට මුදුනින් පරිහරණය කරන ලබා වුණා සේවනය කරන ලබන උන්ට මහත් ලාභයකි මනා ලැබීමකි. අපි යම් බඳු ආයස්මත් මන්තානි පුත්‍ර පුණ්‍යයන් දක්මන්ට ලබම්ද සේවනයේ ලබම්ද ඒ අපට ලාභයකි අපට මනා ලැබීමකි කියනවා. චරිතය නම ඇහුවට පස්සේ සරිත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේක අද්භූතයි ආශ්චර්යයි ශාස්ත්‍රු ශාසනයේ මනා කුට දන්නා වූ භික්ෂුන් වහන්සේ නම යම්සේද එසේම මන්තානි පුත්ත පුණ්‍යය තිරුන් දස කතා වස්තුන්ට පිවිසෙමින් මේ ශාස්ත්‍රු ශාසනය මනාව විස්තර කළා ඉතින් මන්තානේ පුත් පුන්නතරුන් වහන්සේ වැනි සත්ප්‍රඥාචාරින් වහන්සේ කෙනෙක් කෙනෙක් ඇසුරු කරන්ට ලැබෙනවා නම් ඒ ඇසුරු කරන අයට ලාභයක් මනාව ලාභයක්. ඉතින් ඔබ වහන්සේලා වගේ අයගේ පාදූවිල්ල පවා හිසේ තියාගෙන ඇසුරු කරන්ට තරම් සත්ප්‍රඥාචාරින් වහන්සේලා කැමති සුදුසුයි. ඉතින් ඒක අපිටත් සරිත් මහ රහතන් වහන්සේ අපටද ඔබ වහන්සේලා වගේ අය ඒක කතා කරන්න ලැබුණ එක ඇසුරු කරන්න ලැබුණ එක ලාභයක් සුද්ධ ලාභයක් කියලා සරියුත් මහ රහතන් වහන්සේ හරියට ප්‍රශංසා කළා සතුටු වුණා. මෙසේ කී කල්හි ආයුෂ්මත් මන්තානි පුත්‍ර පුන්න තෙරුණෝ ආයුෂ්මත් සරියුත් තෙරුණන්ට මේ කියේ. එහෙම කිව්වම පුන්න හාමුදුරුවෝ අහනවා සරියුත් තෙරුණ වහන්සේගෙන් මෙන්න මේ ආයුෂ්මත් දෙමේ කිනම් ඇත්තේද සත්වක්නෝ ආයුෂ්මත්තුන් කෙසේ දනිද්ද ඊට පස්සේ අහනවා මේ ඔබ වහන්සේගේ නම මොකක්ද? සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඔබ වහන්සේට මොකක් කියලාද කියන්නේ? ඊට පස්සේ කියනවා "ඇවැත්නි මගේ නම උපතිස්ස. සබ්‍රක්‍මචාරියෝ මා සාරිපුත්‍රයයි දනි." එහෙම කිව්වහම මේ මන්තන් පුතහමු කියන බෙහෙවින් බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රාවකයෙකු සමග සාකච්ඡා කරන්නා වූ අපි අපි මේ ආයුෂ්මත් සරියුත් සරියුත් වහන්සේයයි නොදතුම්හ ඉතින් අපි ආයුෂ්මත් සරියුත් වහන්සේයයි දන්නේ නම් මෙපමණකුදු උපමාවකුදු අපට නොවටෙන්නේ මේ අපට නොවටෙන්නේ අවත්‍ය ආශ්චර්යය ඇත්‍ය අද්භූතයි මනවි ශාස්ත්‍ර ශාසනය දන්නා වූ ශ්‍රාවක යම්සේද එපරද්දින් ආයුෂ්ම සාරිපුත්‍ර වහන්සේ විසින් දස කතාවස්තුවට වදිමින් ඉතා ගැඹුරු ඉතා ගැඹුරු ප්‍රශ්න විචාරණ ලද්දාහ. යම් කෙනෙක් සරියුත් ආශ්මස් සරියුත් තෙරුන් වහන්සේගේ දාර්ශනයට ලබත්නම් සේවනය ලබත්නම් ඒ සග්‍රක්මචාරින්ට ලාභයක් සග්‍රක්මචාරින්ට මනා ලැබීමකි සග්‍රක්මචාරීහු දුහුල් සුළුඹුවකින් ආයුෂ්මත් සාරිපුත්‍ර තෙරුන් මුදුනින් පරිහරණය කරන්නා වූ දැකීමට ලබන්නා නම් සේවයට කර ලබන්නා උන්ට ලාභයකි උන්ට මනා ලැබෙනවා යම්බදු අපි ආයුෂ්ම සාරිපුත්‍ර තෙරුන් දැක්මට ලබන්නේ සේවයට ලබන්නේ දේ අපිට ලාභයකි මනා ලැබීමකි ඊට පස්සේ පුණහම්දුරු ආනෝ වහන්සේගේ නම මොකද්ද සබ්‍රක්මජානිත්‍ය කොහොමද වහන්සේ වහඳුනන්නේ සිකින මාගේ නම උපතිස්ස සමහර අය මාව සාරිපුත්තයි කියලා දන්නවා කියලා මෙහෙම කිව්වම කියනවා බුදුරජාණන් වහන්සේ හා සමාන ශ්‍රාවකෙකු සමග කතා කරද්දිත් අපි උපවහන්සේ සරිත්හාමුදුරුවෝ කියලා දන්නේ නෑ දැනගෙන හිටියේ නෑ. ඉතින් දැනගෙන හිටියන මේ සාරිපුත්හාමුදුරුවෝ එක කියලා අපිට මෙහෙමත් කතාවක් කතා කරන්න හම්බෙන්නේ වචනයක් කරන ඒ වගේ උපමාවකට වැටෙන්නේ නෑ. ඒ උපමාවකට වැටෙන්නේ නමුත් ඔබ සාත්‍රු ශාසනය මනාකොට දන්නා වූ භික්ෂුන් වහන්සේ නමක් වගේ දස කතා වස්තුන්ට පිවිසමින් ඉතා ගැඹුරින් ගැඹුරින් ප්‍රශ්න ඇහුවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ ගුණ ටික කියලා සරියුත් මහ රහතන් වහන්සේලා වගේ කෙනෙක් ඇසුරු කරන්ට ලැබෙන එක සත්‍යඥාන වහන්සේට ලාභයක් උතුම් ලාභයක් ඒ මටත් ඒක ලාභයක් වුණා කියලා පුණහාමුදුරු සතුටු වුණා මෙසේ ඒ මහා නාගයෝ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ දෙදෙන ඕනෝන්ගේ යහපත් වචනේ සතුටින් අනුමෝදන් වුණා මෙසේ ඒ දෙන මවුනෝන්ගේ වචන සතුටින් අව අනුමෝදන් වුණා කියලා සත්‍යනිත සූත්‍රය අවසන්. හරි නේද? තවත් තියෙදෙනෙක් මොනවද? දැන් රත්විනී සූත්‍රයේ තේරුණාද? දැන් ඔකට කියන රත් විනේත සූත්‍රයේ පෙළ දහම ඉගෙන ගත්තා. ඇහුවා විතරයි. තාමෝකේ අර්ථය ඉගෙන ගත්තේ නැහැ. අපිට පෙළ ඉගෙන ගත්තා කියලා පෙළ ඉගෙන ගත්තා කියලා අපේ ප්‍රතිපදාවට උපකාර වෙන්නේ නැහැ ඍජුව. අත්තමන්න මඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මාන ධම්මපටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ගන්න ඕන. එතකොට ප්‍රතිපදාව කියන එක මතුවෙන්නේම මුතෙන්ද? ඒ ධර්මයේ තියෙන අර්ථය දැනගත්තාමයි කරගෙන යන්න කාරණාව හම්බ අර්ථය කියලා කියන්නේ මේ එකින් එක අපේ ජීවිතයෙන් අපි දකින්න ඕනේ. සීල විසුද්ධිය කියන්නේ මොකක්ද? ඒක මොන තැනද? චිත්ත විසුද්ධිය කියන්නේ මොකේදද? ඒක අපේ ජීවිතේ කොතනද? ditthi විසුද්ධිය කියන්නේ මොකක්ද? මේ පොත්වල තිබුණට පොත්වල තියෙන විස්තර ටික දැනගත්තත් හරියන්නේ නැහැ. මොකද මේ සත්ත්ව විසුද්ධියේදී විසුද්ධි හත දන්නා වූ දක්නා වූ තව පුද්ගලයෙක් පිළිවෙල වැඩක් නැහැ. මේ විසුද්ධි හත ඉගෙන ගැනීමෙන් පුද්ගල භාවය කියන එක ලෙහෙන්න ඕනේ මිසක තවත් හොඳට ගැඹුරින් විස්තර කරන්න සත්‍ය විසුද්ධිය ගැන දන්නාව කෙනෙක් වෙලා තේරුවා. එහෙම වෙන්නේ ඒ තුලින් පෙන්න අර්ථය තමන්ගේ ජීවිතයෙන් නොදන්න නොදකින නිසායි. ඒ නිසා ditthi visuddhi කියන්නේ මොකක්ද? කාංකා විතරණ විසුද්ධිය කියන්නේ මොකක්ද? ප්‍රතිපදාව මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධි කියන්නේ මොකක්ද? ප්‍රතිපදා ඥාන දර්ශන සුද්ධි කියන්නේ මොකක්ද? ඥාන දර්ශන සුද්ධි කියන්නේ මොකක්ද? කියන ටික දැනගන්න ඕනේ. මේන් උපදින ඵලය නැත්නම් මේක මේ ටික කුමක් සඳහාද කියලා දැනගන්න ඕනේ අනුපාදා පරිනිර්වාණය. එහෙම දැනගෙන අනුපාදා පරිනිර්වාණය සඳහායි භ්‍රමචර්යාව වෙනසෙන්නේ. කියලා දැනගෙනයි සිල් රකින්න ඕනේ. සිල්වත් වෙන්න ඕනේ. මොකද මේ සීලේ විමුක්තිය නෙමෙයි. ඒකයි මුලින් ඉස්සෙල්ල කෙරවලේ දර්ශනය තියෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ටයි යන්න ඕනේ මේ සඳහා කියන කාරණාව තියෙනවා. එතකොට දැන් අපි පොඩ්ඩක් කතා කරමු දැන් ඉස්සෙල්ලාම මේ සප්ත විසුද්ධියට ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕන මොකද අනුපාදා පරිණිරවාණය කියන එක. ඊට පස්සේ අනුපාදා පරිණිරවාණය සඳහායි මේ ටික අපි ඊට පස්සේ කරන්නේ. අනුපාදා පරිණිරවාණය කියලා කිව්වේ මොකේදද? උපාදා කියලා කියනවා මොකද්ද? උපාදාන නොකර මිදීම. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන සිටේ මිදීමට කියනවා අනුපාදා පරිණිරවාණය කියලා. මොකක්ද උපාදාන කරන්නේ? මොනවද උපාදාන දෙන්නේ? ඇහැ රූපය චක්කු විඥානය චක්කු සම්පස්සේ චක්කු සම්පස්යෙන් උපන්න ධර්මියෝ උපාදානීයයි උපාදානය කියන එක අපේ මනසේ තියෙනවා. මනසේ උපදින ධර්මතා ටික මෙන්න මේ ටිකට නැඹුරු වෙලා පවතින තාක් කියනවා උපාදානව ඉන්නවා කියලා. උපාදානීය ධර්මය උපාදාන වශයෙන් අරගෙන ඉන්නවා. තේරුණා නේද? කාම උපාදාන කියලා කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ වස්තුන්ට යම් විදිහේ කාම භාණ්ඩ කාම වස්තු පෙනෙන තාක් ඕගලන්ට තියෙන මොකද්ද මේ කාම උපාදාන අපිට බාහිරින් වස්තු පෙනෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් වස්තු දිහා බලපු නිසායි මේසක වස්තු තියනකොට නෙමෙයි එතකොට කන ශබ්ද සෝත විඥානේ සෝත සම්පස්සේ සෝත සම්පස්සෙන් උපන්න යම්ම ධර්මතාවයක් තියෙන වේදනා සංඥා චේතනා කියලා මේ ධර්මියෝ කියන උපාදානීයයි මේ ධර්මයේ ආරම්භය අපේ මනසේ නැත්නම් මනෝ විඥාන මට්ටමේ තමයි උපාදානය තියෙන. ඒ උපාදානයේ මේ උපාදානීය ධර්මයට පතිත වෙන තාක් උපාදාන සහිතව ඉන්නවා කියලා කියනවා. අපි උපාදාන ටික පස්සේ විස්තර කරමු. ඔය වගේ නාසය ගන්ධය ගාන විඥානයේ ගාන සංපස්සේ එයින් උපන් ධර්ම දිව රස ජීවා විඥානේ ජීවා සංපස්සේ උපන් ධර්ම කය පොට්ටබ්බ්‍ය කාය විඥානේ කාය සංපස්සේ උපන් ධර්ම මනස ධර්මාරම්මන මනෝ විඥානේ මනෝ සංපස්සේ උපන් ධර්ම කියනකොට ජීවිතේ කිසිවක් ඉතුරු නැවෙ නෑ ලෝකේ කියලා හිතන ඔක්කොම ටිකයි නාම ධර්ම කියලාවත් රූප ධර්ම කියලාවත් චිත්ත කියලාවත් චෛසික කියලාවත් රූප කියලාවත් කිසිම දෙයක් ඉතුරු නැතුව ඔක්කොම ටික උතන ඔන්න ඔය ධර්මතා ටික කියනවා උපාදානීය ධර්ම. අපිට හම්බෙන මේ මට්ටමට කියනවා උපාදානීය ධර්ම. උපාදානයට හිත ධර්ම. උපාදානය කියන එක තියෙන්නේ කොහෙද? අපේ මනසේ. අපේ මනසේ තියෙන කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා උපාදාන හතරක් ඔය කාම උපාදානය කියන එක තියෙනවා අරිහත්ත්වයට දක්වා. මේ උපාදාන හතරෙන් ditthi උපාදානයේ අත්වාද උපාදානයේ සීලබුත උපාදානය කියන උපාදාන හතර සෝවාන් මාර්ගයෙන් අතහරිනවා සෝවාන් ඵලයට ටික අතහැරෙනවා කාම උපාදානයේ තියෙනවා අරිහත්ත්වයට දක්වා එතකොට ඒ කාම උපාදානය කියලා මෙතන පනවන තැන අපි මේ වස්තුන්ට කැමති වෙන තණ්හාව කියන ගතියකින්ම හැම නෙමෙයි තියෙන්නේ මම ඔයගලන්ට මතකද අර සම්මාදිට්ඨි සූත්‍රය කරනකොට උපාදාන පරයයක් දේශනා කළා. ඒකේ උපමාවක් කිව්ව මතකද ඔයගලන්ට? හදිස්සි මේ අපිට ගමනක් යන්න වෙනවා මොහොත හරහා නැවකි. යන්න යනකොට ඔන්න නැව කැඩිලා අපු මොහොතට වැටෙනවා. වැටෙනකොට අපි මොකද කරන්නේ? දැන් මැරෙන්න යන්නේ. මැරෙන්න කවුරුත් කැමතිද? බයයි. එතකොට පාවෙලා එනවා රබර් කොටයක් හරි ලී කොටයක් හරි ලී කෑලෑලි කෑල්ලක් හරි එනවා. දැන් අපි මොකද කරන්නේ? ඒ පාවෙලා පුලෑලි කෑල්ල හරි රබර් කෑල්ල හරි ඒ ලී කොටේ හරි අල්ල ගන්නවද නැද්ද? අල්ල ගන්නවා. අල්ලගත්තේ රබර් කෑල්ලට ආසින්දද? නැත්තම් ඩී කොටේට ආස හින්දාද? එහෙම තණ්හාපච්චය උපාදාන. මේ පැත්ත අහුවලා තින්නේ මේ පැත්ත හින්දා. හොඳට ඒක දකින්න. හරිද? දැන් අපිට හිතෙන්නේ ඒ වස්තුවට කැමැත්තෙන් කියලානේ. අල්ලගන්න පැත්තෙන්නේ අපි බලන්නේ. අහුවෙච්ච පැත්තනේ බලන්නේ අපි. තේරෙනව නේද? ඒ කියන්නේ ලී කුටිය පැත්තනේ අපි බලන්නේ. තණ්හාව කියලා කියන්නේ ලී කුටිය තණ්හාවෙන් අල්ලගත්තා වගේ. නමුත් ඒ වෙලාවේදී අසූචිත වෙරලා තියෙන ලී කොටයක්වත් අල්ලගන්නවනේ. මොකක්ද ඒ අල්ලගන්න හේතුව? ජීවිත ආසාව නැරේ කියලා බයට. තණ්හාව. මේ පැත්තට තියෙන තණ්හාව ප්‍රකට වෙලා තියෙන කොයි පැත්තෙන්ද? බාහිරින් තමයි තදින් අල්ලලා තියෙන්නේ නේ. එතකොට මේ අල්ලගෙන ඉන්නකට කියන උපාදාන සහිතව ඉන්නවා කියලා. මේ කුමන හරි දෙයක් අල්ලගෙන ඉන්නත කෑ වැටෙන්නේ නැහැ මොකට. බැරි වෙලා කිසිම දෙයක් අල්ල නොගත්තොත් මොකද වෙන්නේ? ඈ මොහොතට හැදෙනවා. ඒ වගේ තණ්හාව නැති වුණොත් තියෙන ලක්ෂණය තමයි මොකද්ද? උපාදානය නැහැ. අල්ලන්නේ නැහැ. මොහොතේ කෙලින්ම. ඒ වගේ ඔගොල්ලෝ දන්නවද අපි හිතාගෙන ඉන්නේ මේ රත්තරන් වලට රෙදි වලට ගෙවල් දොරවල් දූ දරුවන්ට අපි කැමති කැමතිින්ද අල්ලගෙන කියලා මේ හිතෙන්නේ. ඕගොල්ලෝ දකින්න ආධ්‍යාත්මික පැත්තේ තියෙන තණ්හාය කෘත්‍ය තමයි මෙහි යමක් අල්ලලා දීලා තියෙන එක. කාම උපාදානයේ ස්වභාවය තමයි මොකද්ද? කාම උපාදානයේ තියෙන්නේ මනසේ. ඒ කියන්නේ තණ්හාවේ කෘත්‍ය තමයි මොකද්ද? කාම වස්තු අල්ලලා දීලා තියෙන එක. දැන් මෙහෙ මෙහෙම දේවල් අල්ලගෙන අත්ත නොහැර මගේ කියලා ඉන්න ගතිය තින්නේ මෙහෙ තියෙන කෙලේ තියෙන මිසක ඒවට තියෙන කැමැත්ත ඉඳ නෙමෙයි. දරුවෙක් කියලා ගයක් කියලා හතරම් රිදී කියලා ඕවැ කැලියෝනිකමට හින්ද නෙමෙයි මේ පැත්තේ තියෙන උවමනාවටයි මෙහි අල්ලගෙන තියන්නේ අපි අපි හිතාගන්නේ මේ දේවල් වලටයි මේ ආසාව කියලා නෑ මේ බාහිරය අල්ලගෙන ආරක්ෂා කරන්න මෙච්චර උත්සාහවත් වෙන තරමට තියෙන තමන් තුළ ඇති තණ්හාව විද්‍යමානයි. ඒ තණ්හා පච්ච උපාදාන. අපි දකින්නේ උපාදානය කියනකොට තණ්හාව නිසායි උපාදානය කියනකොට අල්ලගත්ත වස්තු ටික පැත්තනේ බලන්නේ. නමුත් හොඳට බලන්න අපි අර ලී කොටේ රබර් කොටේ තියෙන තණ්හාව නෙමෙයි ඒක අල්ලගත්තේ. මැරේ කියන තණ්හාවයි. නේද? ඒ වගේ මේ ලෝකෙ මෙච්චර තදින් අහු වෙලා තියෙනකොට ඕගොල්ලෝ දකින්න මේව අහු වෙලා තියෙන්නේ ওই වස්තුව නැවට නෙමෙයි. මෙතන තියෙන ජීවිත ආසාව මේ තමන් කියන මෙතන තියෙන තණ්හාවේ කෘත්‍ය තමයි මෙහි අහු වෙලා තියෙන එක. තේරුණා නේද? එතකොට මේ අහු වෙලා තියෙන අහු වෙච්ච දේවල් වලට කියනවා මොකද්ද? කොටේට කියනවා උපාදානීය කියලා. අල්ලගත්ත අපේ අත් දෙකට කියනවා උපහදානය කියලා. අල්ලගත්තේ නැරේ කියන බයට තණ්හාව නිසා. හරිද? එතකොට ඒ වගේ මේ ද්‍රව්‍ය කාරණා ටිකට කියන උපාදානීය දේවල් කියලා. උපාදානීය දේවල් ආරම්භය ඔකේ ගති ටිකක් තියෙයි. අපි ඇහැ රූප කියන තැනකින් නැත්තම් සත්‍යයේ පුද්ගලයෙක් දුව දරුවෙක් කියන තැනකින් රන්මසු මිලමුදල් කියන තැනකින් අපිට මෙහි පෙනෙන්නේ බාහිර ඒ දේවල් කියලා පෙන්නේ මෙහි තියෙන ගතිය මෙහෙන් ඇල්විය එහෙම බලනවා ඒකයි. ඔකට මම ඔයගලන්ට තේරෙන භාෂාවකින් යමක් කියන්නම් ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කිය උපමාවකින්. දැන් අපි කියවෙනවා ඔය ඉස්සෙල්ලා මම කියලා තියෙනවා. මේ මේ පෙනෙන වස්තුවට කියනවා මේකට වටාපත කියලා. මේකට කියනවා කෝපය කියලා. දැන් මේ දෙකේ නම් දෙක මාරු කරන්න කියලා කිව්වොත් අපි කිව්වේ මේ දිහා හිතලා බලන බැලීම විතරනේ කරන්න ඕනේ. දැන් අපි හිතන්නේ මේ ඉදිරියෙන් වටාපත තියෙන හින්දා වටාපත පේනවා කියලා. කෝපය තියෙන හින්දා කෝපය පේනවා කියලා. නමුත් අර මං කිව්වේ මේ දෙක මාරු කරන්නව මාරු කරන්න කියලා රජයේ නීතියක් ගන්න තමයි නීතිය බලවත් වෙන්න වෙන්න අපේ ශික්ෂණයත් වැඩි ඉක්මීමත් වැඩි. වටාපත කියලා කිව්වොත් හෝ බැලුවොත් කෙලින්ම මරණීය දඬනේ විදුලි කුටුව. හරිද? එතකොට කෝපය කියලා කිව්වොත් බැලුවොත් කෙලින්ම මරණීය දඬනේ කිව්වොත් දැන් තවත් බය වැඩි. අද ඉඳලා කියන්න ඕනේ මේ වටාපත කියපේකට කෝප්පි කෝප්පි කියපේ වටාපත කිව්වොත් අපි ඔන්න එහෙම හිතලා බලන්න උත්සාහවත් වෙනවා. බලනකොට කාලයක් යනකොට මේ වස්තුව පෙනේ අපිට මොකද්ද? කෝපය කියලා අනිත් වස්තුව පෙනේ වටාපත කියලා. ඉපදෙන කෙනාට ওই ටික පෙනෙනකොට වෙනසක්ම නැහැ. ඒ වගේ මෙහි තියෙන ගතියෙන් වර්ණ රූපයක් තියෙන තැන චක්කු ප්‍රසාද උපාදාය රූපයක් තියෙන තැන ඒ දෙන නිසා උපදින චිත්ත මාත්‍රයක් තියෙන තැනක වටාපත කියලා බලපු හින්දා පුද්ගලයෙක් කියලා බලපු හින්දා මිනිස්සෙක් කියලා බලපු හින්දා මිනිස්සෙක් පුද්ගලෙක් වගේ පෙනෙන්නේ. එතකොට උපාදානය කියනකොට ඕගොල්ලෝ දකින්නේ මෙහෙම පෙනෙන වට්ටමම දකින්නේ උපාදානයේ ලක්ෂණය. මෙහෙම මෙහෙම බලපු එක මේ පෙනෙන රූපායතනය අපි අල්ලගෙන තියෙන්නේ මෙහෙමයි දැන්. මොකක්ද? වටාපතක් කියලා බලපු එකම කාමෝපාදාන. මේ පෙනෙන දේ වටාපතක් කියලා පිළි ගැනීම කාම උපද. ඇයි එහෙම බලන්නේ? තණ්හාව නිසා අරමුණු වල සැප විඳින්න තියෙන තණ්හාවේ කෘත්‍ය ටික තමයි මෙහෙම බලන එක. බලන එකේ කෘත්‍ය තමයි මෙහෙම පේන එක. ඔක කතා දිගට දිගට යනවා. එහෙම පෙවුනොත් තියෙන එක තමයි භවයේ හිටින එක. මේ බාහිර වටාපතක් තියෙනවා කියන තැනකින් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට දැන් මම කිව්වේ අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ අපිට තණ්හාව සම්පූර්ණම නැති වුණොත් තණ්හාව නැති වුණොත් ගෙවල් දුරවල් ඉඩකඩ කියලා ඒ කාම වස්තු කියන කාම සංඥාවකින් දේවල් කරනා කියන සංඥාවකින් මේ රූපෙ දිහා බලන්නේ ඊට පස්සේ ditthi upadana කියන්නේ මනසේ ඇති වෙන කෙලෙසියක් මේ සවිඥානික කයේ නාම රූප දෙක තියෙන තැනක මම දික්ටි සංඥාවෙන් බලපු හින්දා මට සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙන්නේ. අත්වාද උපාදානය කියලා කියන්නේ විෂයාකර සක්කාය දිට්ඨිය තව නම. අත් රූපං රූපය ආත්ම වගේයෙන් හිතනවා ආත්මය අසුරු කරගෙන රූපයක් තියෙනවා කියලා. එතකොට ආත්ම සංඥාවේ මේ වස්තු දිහා බලන හින්දායි ආත්ම බවට පෙනෙන්නේ. ditthi වශයෙන් ditthi සංඥාවෙන් බලන හින්දා ditthi වශයෙන් පෙනෙන්නේ. අපිට මේ බාහිර සත්‍යයක් හැටියට පුද්ගලයෙක් හැටියට ditthියක් හැටියට ආත්මයක් හැටියට මේ දේවල් කාරණා හැටියට පෙන්නකොට දකින්ද මනසේ තියෙන සතර උපාදානයි. වර්ණ සතහන මත මේ හතර උපාදානයි. පට්ඨවියාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුයෙන් හැදුණු රූප සංඥාවක් හම්බ වෙන තැනක වටාපත කියන අදහසින් බැලුවාම මට වටාපත පෙනේ. තේරුණාද? එතකොට දැන් වටාපත කියලා එක මට බාහිරෙන් පෙනෙන්නේ මනසේ ඇති ඡායාව මිසක ඒ කියන්නේ මාසිතේ තියෙන දෘෂ්ටිය පතිත වෙලා හින්දා මිසක මේ සිද්ධිය වස්තුව වෙනස් වෙනවද? නෑ. ඒ වගේ උස් උත්කමකින් පහත්කමකින් උස්පහත් ભેදයකින් තොරව වටිනා නොවටිනාකමකින් තොරව මේ ඇස් මට්ටමට පෙනෙන හැම වස්තුවකම යතහ භූත ස්වභාවය එකයි. ඒිට මෙහා අපි ගාව ඇති කරගන්න මනසේ තියෙන උපාදාන ස්වභාවය මේ ස්කන්ධ ටිකට පතිත වෙලා තමයි දේවල් කාරණාවල නානත්වයක් තියෙන්නේ. ඒකයි සංකප්ප ඥානත්වය මතයි ඡන්දය ඥානත්වය කැමැත්ත ඥානත්වය මෙනෙහි කිරීමේ නානත්වය මතයි ඡන්දයගේ නානත්වය තියෙන්නේ. ඡන්දයගේ නානත්වය මත තමයි පරිධානයගේ නානත්වය. අවශ්‍යතාවවල නොඑක් බවක් පෙනෙන්නේ. අවශ්‍යතාවවල නොඑක් බව මතයි මේ පරිේශණයේ නානත්වය, හෙවීමේ නානත්වයක් තියෙන්නේ. එතකොට මේ ස්කන්ධ ටික සත්‍යෝ කියලා පෙනෙන ගතිය ආත්මයක් හැටියට පෙනෙන ගතිය ස්කන්ධ දේවල් කාරණා වස්තු හැටියට පෙනෙන ගති ටික ගති ටික ස්කන්ධ ටික අතරින් ඔය ගති ටික දකින්න අපේ මනස හරිම සියුම් සිද්ධියක් මම කියන්නේ වස්තුයෙන් අතහැරලා මේ ගති අල්ලගන්න පුළුවන් මේ ටික ඔක්කොටම තමයි උපාදානය කියලා කියන්නේ ඔය උපාදානයේ යෙදিলা තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ ටිකේ උපාදානීය ධර්මයන්ගේ උපාදානීය උපාදානීය ධර්මයන්ගේ උපාදානයේ තේත පංච උපාදාන ස්කන්ධයේ යෙදුනහම අපිට හම්බ වෙන්නේ මොකද්ද? කාම ලෝකේ. කාම ලෝකේ, රූප ලෝකේ කියලා ඔන්න ඔය වගේ අරූප ලෝකේ කියලා ඔය වගේ ලෝක ටිකක් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මෙහෙම බලන ගතිය තියෙන්නේ මේ වස්තු එක එක දෘෂ්ටියකින් අදහස් වලින් අල්ලවන ගතිය තියෙන තණ්හාව. තණ්හාව නැති වුණොත් වෙන්නේ මොකක්ද? ඇහැට රූපයක් පෙනෙනකොට කෙටියෙන්ම ගත්තාම ඇහි යථාභූත ස්වභාවයත් හොඳට දන්නවා රූපේ යථාභූත ස්වභාවයත් දන්නවා හිතේ යථාභූත ස්වභාවයත් දන්නවා චක්කුඥානේ යථාභූත ස්වභාවයත් දන්නවා ඒ තුල පුද්ගලයෝ දකින්නේ සත්තු දකින්නේ රන් රිදී මුතුමැණික් දකින්නේ අර මගේ වර්ණ සටහන වර්ණ සටහනක් කියලා දන්නවා පෙනෙන දෙයට නැඹුරු වෙලා මනෝවිඥානය උපදින්නේ නැහැ. පෙනෙනදී අනුපාදා පරිනිර්වාණය කියන උපාදාන වශයෙන් ගන්න. පෙනෙනකොටම පෙනෙන දේ තුල පවතින ඇත්ත දන්නා වූ දක්නා වූ සිතක් උපදිනවා මිසක ඇස් ඉදිරි පිටට මේ වස්තුවක් එනකොට ඇහැට පෙනෙන මේ රූපයේ උපාදාය රූපයක් වර්ණ සටහනක් කියන නුවණම දන්නා වූ දක්නා වූ නුවණක් උපදිනවා මිසක කණ්ණාඩිය ගාවට යනකොටම ඡායාව දන්නා වූ දක්නා වූ මට්ටමේ සිතක් උපදිනා මිසක ඡායාව ඇතුළු රූපයක් ඕගොල්ලන්ට තියනවා කියලා පෙනේද? තිරසංගත සතාට කණ්ණාඩි ඡායාව වැටෙනකොටම ඡායාව ඇත්ත දන්නා වූ දක්නා වූ සිතක් උපදින්න නැතු කෙනෙක් ඉන්නවා කියන මට්ටමේ සිතක් ඇති වුනහම එයාට ඇත්තටම මේ සිතේ ඡායාව පතිත වෙන්නේ මේ සිතේ අදහස විවිධ්‍යමාන වෙන්නේ පෙනෙන තැනින්. එතකොට එයාට කෙනෙක් ඉන්නවා වගේ තේරෙන්නේ. තේරුම් නොගියපි වතුරකට හරි කැඩපතකට හරි ඡායාව වැටෙනකොට අපිට පෙනෙනවට සමගාමීවම උපදින මනස තුල තියෙන්නේ මොකද්ද? මේක ඡායා මාත්‍රයක් නේ කියන කම නිසා ඒක ඇතුලේ පුද්ගලියෝ තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. හරිද? ඒ ඡායාව වැටෙනකොට ඊට සමගාමීව උපදින මනෝවිඥානයේ කෙනෙක් කියන උපාදානයේ තරව යෙදුනොත් හරියට පේන්නේ අර ඡායාව කෙනෙක් වගේ තිරසංගත සතට වෙලා තියෙන එක. දැන් තිරසංගත සතට වුණා වගේමයි මේ අපිට මේ ඡායාව පෙනෙනකොට ඊට සමගාමීවම උපාදානීය යෙදුණු මනසක් උපදිනකොට අපිට පේන්නේ මේ වස්තු පුද්ගලයේ සත්‍යයක් වගේ. අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ පෙනෙන ඇහැට යම් අරමුණක් පෙනෙනකොට පෙනෙන දේ ඇත්ත ඇති හැටි පවතිනවා ඊට සමගාමීව උපදින මනසින් මනෝ විඥාණයෙන් පෙනෙනවා කියන ධර්මතාවයත් ඒකේ ඇතිවීමත් නැතිවීමත් දන්නා වූ දක්නා වූ නුවණ මිසක ඒ පෙනෙන වස්තුව ඇතුලේ දේවල් කාරණා තියෙනවා කියන ගතිය නැහැ ඒ සිතේ. එතකොට හැම වෙලාවෙම ඇහැට නැඹුරු නොවි රූපයට නැඹුරු නොවි චක්කු විඥාණයට නැඹුරු නොවි චක්කු සංපස්සෙන් නැඹුරු නොවි ඒයින් උපදින ධර්මයන්ට නැඹුරු නොවි පෙනෙන දෙයින් වෙන් වුණාම හැම වෙලෙම මේ සිත උපදින්නේ. චුට්ටක්වත් වෙන් වුණා කියලා කිව්වේ පෙනෙන දේ බලන්න බෑ කියන එක නෙමෙයි බලනවා. නමුත් අපි වගේ පෙනෙන දේ ඇතුළේ සත්තු බලන්න බෑ, පුද්ගලය බලන්න බෑ. ඈ වැව් පොකුණු බලන්න බෑ. බලන්න බෑ නෙමෙයි ඕනම් බැලුවේකි. බැලුවේ කියන්නේ මේ ඇත්ත නොදන්නාකම නිසා ලෝකයට මේ වගේ ඡායා මාත්‍රයක් තුළ ගෙවල් දොරවල් හම්බ වෙනවා කියන නෝනක් තියෙනවා. නමුත් Taman එහෙම තැනකින් සැප දුක් විඳින්නේ නැහැ. එහෙම එකක් නැහැ. නැති නිසා. එතකොට ඒකයි ඔකට තව ඕනම් බලන්න අනාථ පින්ඩිකෝ අද සූත්‍රය මැදින් කරන්නේ. අනාථ පින්ඩික සිවුතුමාට අවවාද කරන සරිත් මහරහතන් කැහැවිය. ඔබගේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා. රූපය ඇසුරු වෙන්න දෙන්න එපා රූපය උපාදාන වෙන්න දෙන්න එපා චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු විඥානය උපාදාන වෙන්න දෙන්න එපා චක්කු සංපස්සේ ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා චක්කු සංපස්යෙන් උපන්න සෝහෝ දුක්ඛෝ නොදුක් නොසෝ වේදිත එක්කෙනා ඒ ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා එතකොට උපාදාන මනසේ ලක්ෂණය තමයි රහතන් වහන්සේ කියන තැන ලක්ෂණය තමයි සෝපදිසස කියන තැන ලක්ෂණය තමයි මොකද්ද තණ්හාව නැහැ තණ්හාව නැති වුනහම ඒන් කිරණ වැඩේ නෑ. ඒ කියන්නේ කා අර ලී කොටය රබර් කැලි අල්ල ගන්නවා කියන කෘත්‍යය නෑ. අහුවෙන්නේ නෑ ඒ හින්දා මොකද. ඒ වගේ මෙහි රූප අහුවෙලා නෑ. ඇහැ රූප සද්ද ඕවා එකක්වත් අල්ලන්න මාධ්‍යයක් නෑ මට. මම මේ අපි මේවා අල්ලන්නේ මේ ඇහැ රූපෙට නැඹුරු වෙලා තියෙන්නම හරියට රත් වෙච්ච ලිපේ තියෙන භාජනයක් අල්ලන්න බෑ නිකන් ඒකට මාත්‍යයක් අපි ගන්නවනේ. ඒ වගේ මේ වස්තුව අල්ලන්නේ අපි උපාදානයෙන්මයි. හරිද? උපාදානය අතහැරියොත් මේකට අල්ලන්න එකක් නෑ අපිට. එතකොට අපිට පේන්නේ නෑ පෙනෙන අරමුණ මේ මිනිස්සු හැටියට පේන්නේ නෑ එදාට. මේ වටාපත් කෝප හැටියට පේන්නේ නෑ. එදාට මොකද ඒ ඒ ඒ එහෙම විදිහට අල්ලන මේ මේ ඔය ක්‍රමය නැහැ. උපාදානය නැහැ. තණ්හාව නැතිවම උපාදානය නැති. උපාදානය නැතිවීමේ ලක්ෂණය තමයි පෙනෙන දෙයට කෙටියෙන් ගත්තහම පෙනෙන දෙයට නැඹුරු නොවුණු මනෝවිඥානයක් තමයි අහන දෙයට අහන දෙයින් තමන් විසංයුක්තවමයි ඉන්නේ. අහන දෙයක අහන දෙය කියනකොට තේරුම් ගන්න මම කෙටියෙන් ඒ උත්තරේ හැම එකකම කියනකොට එතන ඔක්කොම ටික තියෙනවා. අහන දෙය කියනකොට කනක් තියෙනවා සෝත විඥානයක් තියෙනවා සෝත සංපස්සක් තියෙනවා මේ මොකද ධර්මයක් තියෙනවා කියලා. ගන්ධ සුවඳ දැනෙන දේ තුල රස විඳින දේ තුල ස්පර්ශය දැනෙන දේ තුල සිතට දැනෙන ධර්මාරම්මන තුලට නැඹුරු වෙලා නැති ඒව ඇත්ත දන්නා වූ දක්නා වූ සිතක් උපදිනවා. එතකොට මේ ලෝකෙ කෙනෙක් සැප දුක් විඳින කිසිමම ඇල්පෙනිත්තක්වත් හම්බෙන්නේ නැහැ ඒ වට්ටම. චිත්‍රය තුල ජීවමාන ඇල්පෙනිත්තක්වත් තියනවද? නැහැ. ඒ වගේ මේ හැම ආරම්භයක් තුළම ඔන්න ඕක තමයි අනුපදා පරිණිරවාණය කියන්නේ කියලා තේරුම් ගන්නකො. අතනමයි එන්නේ. ඒ කියන්නේ එතකොට මේ විදිහට කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයෙන් හිත මිදෙනවා, කෙලසුන්ගෙන් හිත මිදෙනවා. මිදීම අකෝපය කියන්නේ එදා ඉඳලා කවදාවත්ම ස්පර්ශ ආයතන හයේ ගැටිලා ස්පර්ශ ආයතන 6 යෙදිලා ස්පර්ශ ආයතන 6ට නැඹුරු වෙලා මේ මනස උපදින්නේ නැහැ. ඔය මට්ටම. දැන් ඔන්න ඔයතන හදාගන්නයි ඕනේ කියන දැක්ම හදාගත්තා. ඔතෙන්ට එන්න දැන් අපි මොකද කරන්නේ? සිල්වත් වෙන්න ඕනේ. හැබැයි ඒකට මේ අපි මෙහෙම හිතන සීලය නෙමෙයි. දැන් අපි දැක්කනේ විමුක්තිය ඔතෙන්ට යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රි ශික්ෂාවක්. දැන් අපි පුද්ගල භාවයේ ඉඳගෙන මේ පංචිල් හරි අට සිල් හරි සමාදන් වෙනවා. දැන් මොන කෙලවර දර්ශනේ හරි ඈ. ඉතින් මෙන්න මේ වගේ තැනකට යන්නයි. උත්තරේ අනිවාර්යෙන්ම උත්තරේ ඕනේ. අමතරකට. මගේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ අවසානයේ අපේ ආරම්භය වෙන්නම ඕනේ. එතකොට සීලයක පිළිපදනවා සීලයක පිළිපදලා සමතකමටහනක් වඩනවා සමතකමටහනක් වඩමින් විදර්ශනාත් කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය සීලයක පිළිපදලා නුවණැති කෙනෙක් සමත විදර්ශනා වඩනවා හරිද සමත කමඨහනට අර බුදු ගුණ ඒ අසුභය මරණය මෛත්‍රිය හෝ ආනාපාන සතිය කමඨහනකින් විදර්ශනාව කියනකොට අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ බලන කම ඒකේ එක ක්‍රමයක් තමයි මම ওই ධාතු වශයෙන් බලන්න කුණප කොටස් වශයෙන් බලලා මේ මේ නාම ධර්ම ටික බලන්න කියලා කියන්නේ. එහෙම නැතිනම් අර උපදින උපදින විතරකයන් ගැන ඉති බලන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. ඒව විදර්ශනාව. දැන් මේ සීලයක පිළිපල සමත කමඨහනක් වඩමින් විදර්ශනා කරනකොට අපේ හිත සමාධි වෙන්නේ එකපාරට. මෙහෙම සීලයක පිළිපිටලා සීලයක පිළිපිටලා සමත විදර්ශනා වඩනකොට වඩනකොට වෙන්නේ මොකද? සීල විසුද්ධිය ඇති වෙනවා. දැන් මේ සත්ත්ව විසුද්ධියේදී එක එක විසුද්ධි වෙන වෙනම වඩන්න ඕනේ නැහැ. හරිද? එක එක විසුද්ධි වෙන වෙන වඩන්න පුළුවන් කමකුත් නැහැ. ඔන්න මම සීල විසුද්ධිය පටන් ගන්නවා දැන් චිත්ත විසුද්ධිය කරගෙන යනවා ඔන්න ධිට්ඨි විසුද්ධිය තියෙනවා ඒක කරන්න මෙහෙමයි මෙතනින් පටන් ගන්නවා කියලා එහෙම කරන්න බෑ. ඉතින් ඔය එකක්වත් නැති එකපාරටම ඥාන දර්ශන විසුද්ධියකින්ම පටන් ගත්ත නම් ඉවරයි. <laughs> නමුත් එහෙම බෑ. හරිද? මම ඔයගලන්ට ඕන උපමාවක් කියලාම කියන්නද? මේ කුඹුරු කරලා තියනවා කරනවානේ. දන්නවනේ කලේ නැත. හරි. ඔන්න කැලේ වෙවිච්ච වල් වෙවිච්ච කුඹුරකට ගිහිල්ලා නියර සයිනවා. සහලා ඒක හාලා දෙපාර කහනකට කියන දෙහි අහනවා කියලා. දෙහි අහලා මඩෝනවා කියලත් එකක් තියෙනවා. මඩෝලා ඊට පස්සේ පෝරු ගාලා බිම සකස් කරගන්න ඉස්සරහ. මොකටද මේ මොකද කුඹුරේ බීජ නැහැ. ඒ හින්දා ආධුනික බීජ දාන්න ඕනේ. ඔන්න දැන් 20ක්. කුඹුර සකස් කරලා 20ක්. හරිද? 20 හින්දා තිසල පළ කරලා නෙදාන්නේ. පළ කරලා 20ක්. දැන් මේ ඉහපු වී ටික මුල් වලන්න ඕගලන්ට මොකද කරන්න තියෙන්නේ? හරි වතුර දෙන්න ඕනේ. තව පොහොර ටික දාන්න ඕනේ. හරි. තව වල් තෙල් හරි පණු තෙල් හරි ගහනවා නම් ඒක. ඒ ඇත්ත මම මේ කියන එක අද තියෙන ක්‍රමය. ඔච්චර ඕගොල්ලෝ කරන්නේ මුල් අල්ලනවා කියලා ඕගොල්ලෝ මුල් අදින්න පුළුවන්ද කො? මිලි ඇටයක් ඇටයක් ගන්න කියලා මුල පොළොවට අදින්න පුළුවන්ද ඕනේද? ඔන්න ඒකට ඕනේ. හරි. දැන් මේ මුල් ඇල්ලුවාම මේක ගොයම් පැලයක් කරන්න ඕගොල්ලෝ මොකද කරන්නේ? ඈ ඕගලන්ට කරන්න තියෙන අර ටිකමයි නේ වතුර ටික හරවන්න ඕනේ තෙල් පොහොර ගහනවා නම් ගහන්න ඕනේ එච්චරයි තෙල් පොහොර ගහනවා කියන එකෙන් දැන් තෙල් ගහනවා කියන එකෙන් වලුත් නැරෙනවනේ තෙල් පොහොර ගහනවා වතුර සපයනවා කියන්නකෝ හරි දැන් ගොයන් ගහ පැලේ ටිකක් ලොකු ගොයමක් වෙන්න මොකද්ද කරන්න ඕනේ ඒත් ඕගලන්ට දින ওই ටිකමයි හරි දැන් මේක බණ්ඩි සහිත ගොයමක් කරන්න මොකද්ද කරන්න තියෙන්නේ ඒත් ඒ ටිකම. දැන් මොන කරල් කිරට නැමෙන ගොයමක් කරන්න මොකද කරන්න තියෙන්නේ? ඒත් ඒ ටිකම. දැන් කරල් පැහිච්ච ගොයමක් කරන්න ඕන. ඒත් ඒ ටිකයි. දැන් හොඳටම කරල් පැහිලා නැමිලා තියෙන්නේ. හරිද? ඒ මට්ටමට එන්න කරන්න මොකද්ද කරන්න ඕන? ඒත් ඒකම. හොඳට පැවුනට පස්සේ දැන් හොඳට වේලිලා. ඊට පස්සේ කපනවා කියන එකක් තියෙනවා. හරිද? වී ඇටේ දාපු තැන ඉඳලා ගොයන් කපනවා කියන ඒ අතරතුර ඕගොල්ලන්ට කොච්චර දේවල් කරන්න තිබුණාද? එකම ටිකයි නේද කරන්න තිබුණේ. පැල කාලේදී වෙන එකක් කරන්න ඕනේ, ඊට පස්සේ ගොයම කාලේ වෙන එකක් කරන්න ඕනේ, කිරීට නැමුණාම වෙන එකක් කරන්න ඕනේ කියලා තිබුණාද? ඒ වගේ දැන් මේ සීල සමාධි ප්‍රඥා කියලා ඉස්සෙල්ලා බිම සකස් කරගන්නවා වගේ තමයි කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කළා බිම සකස් කරලා බීජයක් ගන්නවා වගේ සුත්තමේ ඥානෙන් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. ඇති කරගත්තට පස්සේ කොන මේ බීජ කෙටි වපුරනා වගේ තමයි දැන් සීලයක පිටනවා. කුඹරය දන්නවා. බීජ ටික තමයි වගේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. අර මං කිව්වේ මග්ග අංග ටික. දැන් සීලයක පිහිටලා හිත සමාධි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විදර්ශනා කරනවා. දැන් මේ කුඹුරු කරනවා. හරිද කුඹුරක් කළා. දැන් මෙහෙම කරනකොට සීලයක පිළිපදන සමතකමටහනකින් හිත වඩමින් නුවණින් බලනවා. මෙහෙම කරන කෙනාට සීලයක පිළිපදලාමයි කරන්නේ. ඉස්සෙල්ලාම හිත සමාධි වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද මේ ටික කරන කෙනාට සීල විසුද්ධිය ඇති වෙනවා. සීල විසුද්ධිය කියන්නේ කේ තේරුම මොකක්ද කරනවා සිල් පිරිසිදු වෙනවා. සිල් පිරිසිදු වෙනවා කියලා කියන්නේ අද අපි සිල් කැඩෙන දෙයක් නොකරන්නේ පෞසිද්ධ වෙන හින්දානේ. හොරකම් කරන්නේ නැත්තේ. සත්තු මරන්නේ නැත්තේ. කාමයේ වර්ධ හැසිරෙන්නේ නැත්තේ. බොරු කියන්නේ නැත්තේ. නිසා හැමර පානය කරන්නේ නැත්තේ. මේ ඔක්කොම දේවල් අපි අද නොකරන්නේ හොඳ නැති හින්දා. පව් සිද්ධ වෙන හින්දා. එහෙම නේද? නමුත් කළොත් ඔය ඔක්කොම ටික කරන්න පුළුවන් හැකියාව මනසේ තියෙනවා. ඔය සතෙක් මරන්න කිව්ව මරන්න පුළුවන්කම, හොරකම් කරන්න කිව්ව තොරකම් කරන්න පුළුවන්කම අපේ මනසේ තියෙනවා. නමුත් මේ සීලයක පිළිටලා හිත වඩමින් විදර්ශන සමත වඩමින් විදර්ශනා කරනකොට ඔය ටිකම කෙරෙන රැකෙනවා මොකද්ද? පෞ සිද්ධ වෙන හින්දා නෙමෙයි. එහෙම කෙරෙන්න තියෙන මානසික මට්ටම අතහැරෙනවා යාගේ. මම කියන එක තේරුම් ගන්න. අද අපි පෞ සිද්ධ මේවා කෙරෙන්න පුළුවන්කම තියෙද්දි නොකර ඉන්න එක වෙනම එකක්. තාම පුද්ගල භාවයේ කෙලෙසි තියෙනවා. සීල විසුද්ධිය කියලා කියන්නේ හොරකම් කරන්න තියෙන මානසික මට්ටම මත හැරෙනවා. එයාගේ. එහෙම හිත උපදින්නෙම නැහැ. ඒක අවස්ථාව ලැබුණොත් උත්සාහය නෙමෙයි ඉබේම වෙන්නේ. සත්තු මරන්න හොරකම් කරන මේ ඔක්කොම ටික සීලය කියන එක පිරිසුදු වෙනවා කියනකොට ඒක කෙරෙන්න තියෙන හේතුවම නැති වෙන මට්ටමට එනවා. ඔන්න එතකොට තමයි සීලය පිරිසුදු කියන්නේ. හැබැයි ඕක දුන්නේ ඒක සීලය වැඩෙනවා කියලා කියන මේ සාසනය. අද පුද්ගල භාවයෙන් ගත්ත සීලය නොකිරෙන මට්ටම දක්වාම වැඩිලා. හැබැයි ඒක වඩන්න සීලේ වඩන්න පිරිසුදු කරන්න කියලා වෙන මාධ්‍යයක් තිබුණේ අපිට තිබුණේ සීලේ පිළිපිට සමත විදර්ශනා වඩනවා කියන ටික කලේ කරනකොට සීල් පිරිසුදු වුණා. ඔන්න දැන් මේ කාලෙදි කියනවා මේ ටික වෙන ටිකට වෙන ඔය මට්ටම අතහැරලා පුද්ගල භාවය අතහැරලා ස්වභාව සීලය දක්වා කරන මට්ටමට කියනවා සීල විසුද්ධියට කටයුතු කරනවා කියලා. ඔන්න මේ මට්ටම සීල විසුද්ධිය. මෙහෙම මට්ටම කරනකොට මොකද වෙන්නේ? තවදුරටත් අපිට තියෙන්නේ ඒ මට්ටමේ සීලිය දැන් සීවල් සීලිය පිහිට ඉන්න සීලිය දැන් වැඩිලා. දැන් අපි පිහිට හිටින්නේ නොකෙරෙන මට්ටමේ සීලයක. ඒක දැන් ජීවිතේ වෙලා. කියලා නේද? නොකරන මට්ටමේ සීලයක ඉඳගෙනයි නොකෙරෙන මට්ටමේ සීලයක ඉඳගෙනයි සමථ දර්ශන වඩන්නේ. ඉස්සෙල්ලා කැඩෙන මට්ටමේ කෙරෙන්න පුළුවන් මට්ටමේ සීලයක ඉඳගෙන සමත විදර්ශනාව වැඩුවා. වඩනකොට නොකෙරෙන මට්ටමටපත් වුණා සීලය. දැන් ඒබඳු සීලයක පිහිටලයි පොළොව දැන් තව හොඳට හයියයි. දැන් සමත විදර්ශනාව වඩන. අර කරපු විදිහමයි. සමතකමට අනක් වඩමේ නීවරණ ධර්ම දුරු කරමින් ත්‍රිලක්ෂණය වඩන. මෙහෙම කරනකොට නීවරණ ධර්ම ටික ටික ටික ටික දුරු වෙලා උපචාර මට්ටමේ අර්පණ මට්ටමේ චේතු සමතයක් වෙනවා. නීවරණ ධර්ම දුර්වල චිත්ත සමාධිය තියෙන දවසක් එනවා. එතකොට ඔන්න චිත්ත විසුද්ධිය කියලා කියනවා. ඒත් එතකොට කරන්න තිබුණත් අර ටිකම. දැන් ගොයම ටිකක් ලොකුයි. ඒත් එයා අපිට කරන්න තිබුණ එක ටිකම. ඊට පස්සේ නීවරණ ධර්ම දුරු වුණාම අපි විදර්ශනා කරන්න බලබලා හිතපු ටිකම අපිට පේනවා. ditthi visuddhi ඇති වෙනවා. හොඳට මේක මතක තියාගන්න මේක කියන්නේ ditthi visuddhi කියලා කියන්නේ ඇයි? සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් පෙනෙන ටික නෑ. ඒ කිව්වේ මොකද්ද? මේ නාම රූප දෙක හොඳට පිරිසිදු දකිනවා. ඒක නාම රූප ධර්මයන් පිරිසිදු දැකීමයි ditthi visuddhi කියන්නේ. එයාට කිසිම සැකයක් නෑ. අපි ඔය දැන් කතා කරන ටික මන්ත්‍ර ජප කරනවා වගේ පුත්‍රක ගාදලා පේන්නේ නැහනේ. ඒ කියන්නේ කන බොන ආහාරයේ මේ රූපය හැදිලා තියෙන්නේ හම්මස් ලේන ආහාර ඇට ඇටෙන් දුළුණු යුක්තයි. ආහාරයේ හේතු රූපයේ ඵලය කියලා කියනවා. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතික ටික නිසායි කය සවිඥානික වෙලා තියෙන යන්නේ එන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ සද්දයන්නේ කියලා මේ නාම රූප දෙක කෘත්‍ය කියලා පේන්නේ නැහැ. අන්න නීවරණ ධර්ම දුරු වුණාම මොකද වෙන්නේ මේ නාම රූප දෙක හුද්දට පෙනෙන මට්ටමක් එනවා සත්‍යයක් පුද්ගලයක් කියන දෘෂ්ටිය අතහැරෙනවා මෙතර කාලේ සත්‍යයක් කියපු පුද්ගලයක් කියලා දැක්ක දෘෂ්ටිය අතහැරෙනවා හුද්දට සැකයක් නෑ මොකද්ද මේ නාම රූප දෙක කියන එක තවදුරටත් අර සීල සමාධි ප්‍රඥාමයි වඩන්නේ ඒ වඩනකොට දැන් හැබැයි ඒ දර්ශනීය දර්ශනය ටික ටික වෙනස් වෙනවා. කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ මෙතන නාම රූප දෙක දකිනකොට දැන් ඩග්ගල හොඳට තේරෙනවා මේ නාම රූප දෙක පරිච්ඡ සම්පන්නයි. නිබ්බන්දු නාම රූප දෙකක් හටගත් තැනක අතීතයේදී නාම රූපය නොදන්නා කම නිසා සත්‍ය තුක්කල දෘෂ්ටියක් හදාගත්තා නම් ඒ නිසා තණ්හා උපාදාන වෙච්ච නිසා නේද විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ආවේ කියන ටික උතර දන්නවා. අද පවතින ටිකක් දන්නවා මෙතන තියෙන නාම රූප දෙකක් කියලා දන්නවා. අද මේ ධර්මතාවය ඇත්ත නොදන්නාකම තිබුණත් අවිද්‍යාවෙන් සත්පුද්ගල දෘෂ්ටියක් හදාගෙන ඒ මත සිතින් කීින් කිරින් කරනකොට සත්‍යයකට පුද්ගලයකට තණ්හා උපාදාන වෙලා ආපහු මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා නේද ආයත් මේ නාම රූප දෙක හැදෙනවා එහෙනම් සංකාවිතන සද්දේ කියන්නේ මම හිටියද හිටියනම් කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කොහොම වෙලා කොහොම ඉඳද්ද පුබ්බත් ඒකංකති නැහැ අපරන්ත ඒකංකති මම උපදීද උපදීනම් කොහේ උපදීද කොහොම වෙලා කොහොම උපදීද අපරන්ත ඒකංකති නැහැ පුබ්බන්ත අපරන්ත ඒකංකති නැහැ එයාට හොඳට තේරෙනවා මොකද්ද වර්තමානයකද නාම රූප දෙක ඒකට හේතු ටික පේනවා මේ පටිච්ච සම්පන්න බව පටිච්ච සම්පාද ධර්මය පේනවා මේ පටිච්ච සම්පා සමුප්පන්න ධර්ම පිළිසිඳ නොදැක්කු නැවත පටිච්ච සම්පාද වෙන හැටි පේනවා. ඒ නැවත ඵලයක් හටගන්න හේතු වෙන හැටි පේනවා. පටිච්ච සම්පන්න ධම්මේ ඥානං කියන නෝන එනවා. එතකොට කාංකා විතර විසුද්ධිය පෙන්වනකොට මේ පටිච්ච සම්පදාය හොඳට තේරෙනවා. එදාට තමයි පටිච්ච සම්පදායේ ඇත්තටම නොවන්නේ. අද අපි සත්‍යයකට පටිච්ච සම්පදාය බැලුවට හරියන්නේ අපි මේ සත්‍යයක් පෙන්වනවා පුද්ගලයක් පෙන්වනවා කියන තැනක ඉඳගෙන අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය කියලා හිතුවට හරියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා මේ ප්‍රත්‍යයන්ගේ මේ හේතුන් හැදුනේ මොකද්ද මෙන්න මෙහෙම අනාත්ම නාම රූප දෙකක්. මේ නාම රූප දෙකේ ඇත්ත නොදැක්කොත් අද පුද්ගල භාවයක් දෘෂ්ටියක් ඇති වෙනවා කියලා මේ ඔක්කොම කෙලෙස් හැටියට මනසට තේරෙන්න ඕන දේවල්. මේ මේ කෙලෙස් ටික තිබුණොත් ආයෙත් මත්තේ ප්‍රතිසන්දියට යනවා කියන නෝනේ. ඔන්න ওই දර්ශනය හොඳට මොහු කරනවා. අර ditthi visuddhi ඇති වුනහම ඒ එක්කම එහෙනම් සත්‍යයක් නම් මැරිලා කර්ම කරලා මෙතෙන්ට ආවා කියන තැනකින් දැන් අපි සාධාරණ කරගෙන ඉන්නේ. ඉන්න සත්‍යයක් හින්දා අපි කුසල අකුසල කර්ම කරගෙන එහා පැත්තට යනවා කියන තැනකින් ඉන්නේ. සත්‍ය අතුරු දහම් වුණාම ප්‍රශ්නේ ඉබේම එළියට එනවා. ඒ කියන්නේ මේ නාම රූප දෙකක් නම් තියෙන මේ නාම රූප දෙක හැදුනේ කොහොමද කියන උත්තරයක් තියෙන්නේ බෑ. ඒකෝ තමයි අවිද්‍යාව පත්‍ය සංකාර සංකල්ප කියන උත්තරේ. එතකොටම අපරන්ත ඥානයක් වෙනවා. අද නාම රූප දෙක පිළිසෙන්න නොදැක්කොත් අද මේ පුද්ගල භාවයේ පුද්ගල දෘෂ්ටි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. එහෙම වුණොත් කර්ම රැස් වෙලා ආයෙත් සසරට යනවා කියන එක තේරෙනවා හොඳට. ඔන්න දැන් ඔය මට්ටම තේරෙනකොට යාට සැක සංකාව නැහැ. ඒ ටිකෙන් පිරිසිදු වෙනවා. තේරෙනවා නේද? ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන එක එක කෙනා එක එක විදිහට විස්තර කරනවා. නමුත් හොඳට යාට නුවණ එනවා මගන මග දෙක අද නාම රූප දෙකේ ඇත්ත නොදැක්කොත් අවිද්‍යාවෙන් කර්ම කෙලෙස් අදාගෙන සසරට යන්නේ මෙන්න මෙහෙමයි නේද කියන එකත් පේනවා. ඉතින් මේ නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි දන්නාකම දක්නාකම තිබුණොත් විද්‍යාව පහළ වුණ සත්පුද්ගල සංකල්ප එහෙමත සිතින් කියින් කිවිං අවිද්‍යාවපත්‍ය උපදින සංකාරය නැහැ. එහෙම වුණොත් විඤ්ඤාණ කර්ම විඥානයේ පිහිටීම නැහැ. එහෙම වුණොත් මේ ජරා මරණ දුක නැති වෙනවා දුක්ඛ නිරෝධය වෙනවා නේද කියලා නිවනටත් මඟ පේනවා. මග්ග මොකද්ද නොමග මොකද්ද කියන ටික එයාට පැහැදිලි. සසරට මගක් පේනවා, නිවනට මගක් පේනවා. සසරට නොවන මගක්, නිවනට නොවන මගක් මොකද්ද කියනක හොඳට තේරෙනවා. අර අංකා විතරන විසුද්ධිය එනකොට පටිච්චසම්පාද නුවණ එනකොටම මග නොමග කියන ටික එනවා. එතකොටම එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන මම කල යුත්තේ මෙන්න මේකයි කියන නුවණ එනවා. උද්‍යය විඥාන එහෙනම් මේ ස්කන්ධය ස්කන්ධයෙන් උද්‍යයත් බැලිය යුතු නේද? ඔය ප්‍රතිපදා ඥානයට තමයි අනුඥාන එකතු වෙනවා නව නව මහ විදර්ශනා ඥාන කියලා. උද්‍ය විඥානයේ භංග ඥානයේ බයිපට ඥානය ආදී ඥානයේ මුචිත කොමියස ඥානයේ පරිසංකා ඥානයේ සංකා සංකාරක ඥාන කියලා මෙන්න මේ මේ විදිහට ඥාන ටික එකතු වෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන. එතකොට මෙහෙන් තාම මෙයා මේ සීල සමාධි ප්‍රඥාවයි කරන්නේ. මේ නෝන එකින් එක මේ කරන එකට ඉස්සෙල්ල දැන් ප්‍රඥාවට අපි කිවි සීලයක සමත කමඨානෙන් හිත වඩමින් විදර්ශනාවට කල මේ නාම රූප දෙක බලබලා හිටපු එක. බලබලා හිටියට තේරුන්නේ හැබැයි සිතේ තියෙන රළු නීවරණ ධර්ම අඩු වෙලා සිල් කැඩෙන්න තියෙන හේතුව මුලින් නතර වුණා. තව දුරටත් සමත කමඨානකින් හිත වඩමින් මේ සවිඥානික කය තමයි විදර්ශනා කළේ නාම රූප දෙක තමයි බැලුවේ. බොහොම බලනකොට බලනකොට නීවරණ ධර්ම දුර වුණා. තව දුරටත් සීලයක පිළිපදලා සමත විදර්ශනා දෙක එහෙම වඩමින් නීවරණ ධර්ම දුර්විච්ඡ සිතකින් අර බලපු නාම රූප දෙකම හොඳට පෙවුණා. ඒකයි ditthi visuddhi කියලා කිව්වේ. ඊට පස්සේ සීලයක පිහිටලා සම්මතකමට අනකින් වඩමින් විදර්ශනාවේ හලල් බව තමයි එන්නේ. ඒ කියන්නේ මේ නාම රූප දෙකට හේතුව මොකද්ද කියන තැනකින් දැන් මේ විදර්ශනා ඥාණයට මෙහෙට සම්බන්ධ වෙලා තියෙන්නේ. කාංකහයි තරණේ සුද්ධිය. ඊට පස්සේ ආපහු ඒ නාම රූප දෙකට හේතුඵල ධහම පරිසම්පන්න බව දකිනකොටම තමයි ඒ විදර්ශනා ඥානෙමයි මොහ කරලා තියෙන්නේ. සීලයක පිළිතලා ඒක ඒ නුවණද ඒ නුවණින් අනුක්‍රමයෙන් අඛණ්ඩ වෙන්න ඕන එකක් මිසක අපිට වෙන් වෙන්ව හිතලා හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නුවණටම ගටිත උපදින එකක් තමයි එහෙනම් මේ විදිහට ගත්තොත් සසර උපදිනවා කියන එක නවත්තන්න බෑ. මේ විදිහට බැලුවොත් තමයි නිවනට යන්නේ කියලා මග නොමග පෙන්නවා කියන එක ඒ නුවණට ගැටිතොමයි විදර්ශනා ඥානෙමයි දුර වෙලා එන්නේ. ඊට පස්සේ එහෙනම් ඒ නුවණටමයි දැන් එයාට පුළුවන් ස්කන්ධයන්ගේ උදේවේ බලන්න. මොකද්ද අර දැන් අපි මේ රූපය ඇතුලේ නාම රූපනේ බැලුවේ. මේ අවිඥානික කය ඇති උනේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකෙන් නම් මොකද දැන් පේනවා. ඒබඳු හේතු ටික නිසා නම් අපිට මේ රූප ශබ්ද බාහිර අරමුණු පෙනෙන්නේ. මේ ස්කන්ධ ටික ආධ්‍යාත්මික වාර ඔක්කොම ඇතුළේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් කියලා දන්නවා. ආහාර නිරෝධයෙන් ස්කන්ධ නිරෝධ වෙනවා කියලා දකිනවා. මොනතන තියෙනවා මම හැමදාම පොඩ්ඩක් ඔයගොල්ලන් නොතේරෙන මගහැරලා යන තැනක් මේ ඉතාලම සියුම් ඔක විස්තර කරන්න ගියොත් දේසි නෑ ඒ ඔයගොල්ලන්ට තේරෙන්නේ මම හැමදාම උතන මගහැරලා යනවා එතන ඉතින් හරිය අවශ්‍ය තැනක් මේ ඒ කියන්නේ දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර හේතුයෙන් හැදෙනවා කියනක පැහැදිලි එතකොට දැන් අපි දැක්කනේ අවිද්‍යා කර්ම තණ්හා කියන පුරාණ හේතු ටික නිසානේ මේ ආයතන ටික ඇතුනේ. වර්තමානයේ කනබුන ආහාරයෙන් මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා. පුරාණ කර්ම හේතු හේතු ටිකයි වර්තමාන ආහාර හේතුයි කියන හේතු දෙකම එකතු වෙලා ඇදිලා තියෙනවා. සූප හැදිලා තියෙනවා. ඒක හරි. නිරෝධි පනවනකොට හොඳට බලන්න අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික අතීතයි නම් ආහාරයේ වර්තමානක නම් ආහාර නිරෝධයෙන් ඇහැ නිරුද්ධයි රූප නිරුද්ධයි කියනකොට කොහොමද මේ හේතු ටිකේ නිරෝධයේ පණ බලන්නේ අපි කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අවිද්‍යා කර්ම තණ්හාහාර කියලා අතීත හේතු ටිකේ නිරෝධය කොහොමද හම්බුනේ වර්තමානයේ බලන්නේ කියලා. ඔයගලන්ට එන්නේ නැහැ ඒක නුවණට. ලොකු හිතන්න වෙන තැනක් උතන. ඒක නේද ඔකේ. ඔව් නමුත් දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතරෙන් හැදුනා නම් ඔය හතරෙන් එකක් නැතුණාට හරියන්නේ නැහැනේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික තිබුණොත් ආයත ස්කන්ධ හැදෙනවා එතකොට මේ එකම කෝතන බොහොම සිමු සිද්ධිය <laughs> ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ටික උදව් වෙලා තියෙන ආහාරයට ආහාර හේතුන් තමයි දැන් අපිට ඇහැ කන ටික හම්බලා තියෙන්නේ. වර්තමානයේක අපි බලනවා ආහාර නිරෝධයෙන් මේ ස්කන්ධයට වර්තමානයේක ආහාර නිරෝධයෙන් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කියලා නොදැනීමම අලුතෙන් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හැදෙන්න අනාගතයේ ආහාරය හැදෙන්න තියෙන හේතුව. දැන් අවිද්‍යා නිරෝධයෙන් කර්ම නිරෝධය කියලා මේ ආහාර හේතුන් හටගත් ස්කන්ධය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා බලන කමම හේතු වෙනවා වර්තමාන ස්කන්ධයන්ගේ නිරෝධය සාක්ෂාත් වෙන්න. එහෙම බැලීම නිසාම අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති වෙන නිසා අනාගත ස්කන්ධයන්ගේ නොහැට ගැනීම වෙනවා. ස්කන්ධ නිරෝධයට යනවා කියනකොට එක්සනික සහ සම්තිති කියන ස්කන්ධයන් දෙකේම නිරෝධය තියෙන්න ඕනේ. වර්තමාන ආහාර නිරෝධයෙන් ස්කන්ධ නිරෝධයකුත් තියෙනවා තණ්හා නිරෝධයෙන් පංච උපාදාන ස්කන්ධේ මතු නොහට ගන්න බවකුත් තියෙනවා කියන දෙකකින්ම යොක පනවලා තියෙනවා. ඒක ඒක දැනට ඕනේ ඔතන කියනවා තව විස්තර කරන්න ඕනේ දැනන්න. එතකොට ඒක දැනට හිතා ගන්න. ඔය මේ දර්ශනය තියෙනකොට මේක හරියනවා. මොකද මේ තේරෙන්නේ නැතිකමයි තියෙන්නේ. එතකොට ඒ නාම රූප දෙක පිළිසඳ දකින්න නොවනටමයි කාංකා විතරන විසුද්ධිය කියන එක ඒ විදර්ශනා ඥාණයමයි තව ටිකක් පළල්ුනේ එහෙනම් ඒ නාම රූප දෙකට හේතුව මොකද්ද කියන මට්ටමට විමසන්න තරම්ම විදර්ශනා ඥාණය ටිකක් පළල්ුනා ඒකටම ඝටිතවමයි එහෙනම් මේ විදිහට පටිච්චසම්පාදය අවබෝධ නොවුනොත් මේකම නේද සසර ගමන ජරා මරණ දුකට යන්නේ කියන තැන දක්වා නුවණ වැඩෙන්න මේ විදර්ශනා නුවණම පළල වෙනවා. එහෙනම් මේ නාම රූප දෙකත් ඒකට පටිච්චසමුප්පන්න බවත් පටිච්චසමුපාදිත අවබෝධ වීමමයි නේද මේ සසර ගමන ජරා මරණ දුක අවසන් වෙන්න හේතුව කියන නුවණ දෙයට පළල වෙනවා. අවබෝධ වෙනවා. එතකොට එක එකේ ඒ නුවණම වැඩි දියුණු වෙනවා. ඒ නුවණම වැඩි දියුණු වෙනවා. පරණ එක නැතුව නෙමෙයි. ඒකම අලුත් වුණාම පරණ එක කලුතෙන් හොයන්නත් බෑ. අලුත් එකක් කියලා අලුතෙන් එකක් ආවෙත් නැහැ. නේද? ඔකට දැන් ඔය වර්තමානයේ කරන්නේ අපි කියමුකෝ ඔය software Windows update කරනවා කියලා එකක් කරන්නේ. නේද? එතකොට පරණ ටික අයින් වුනේත් නැහැ. අලුත් ටිකට එකතු වුනහම අලුතෙන්ම තනි ක්‍රම එකක් ආවත් නෙමෙයි. නේද? අන්න ඒ වගේ එකක් වෙනවා හැමදාම. එතකොට මේව කරන්න එකට. මේ එතකොට ඔන්න මග්ගා මග්ග ඥාන දර්ශන සිද්ධියනකොට ප්‍රතිපදා ඥාන දර්ශන. එහෙනම් මේ නාම රූප ධර්මයන් ඒ නාම රූප ධර්මයන්ගේ ඇති වෙන හැටිත් නැති වෙන හැටිත් ඒ අතීතයේ මේ වැරද්ද නිසායි මෙහෙම හටගත්තේ මේ වැරද්ද මතුව තිබුණොත් ඇති වෙනවා අතීතයේ මේ වැරද්ද නොතිබුණා නම් මේ ස්කන්ධ ටික හටගන්නේ එහෙනම් අද මේ ස්කන්ධය හටගෙන නැති වෙන බව දැක්කොත් අනාගතයේ ස්කන්ධ හැදෙන්න තියෙන හේතු ටික නැති වෙනවා නේද කියලා ස්කන්ධ නිරෝධී දෙයාකාරකින් සාක්ෂාත් වෙනවා තේරුණාද වර්තමාන ආහාරය නැතිව නැති වෙනවා කියලා වර්තමාන ස්කන්ධයන්ගේ නැති බව දකිනකොටම ඒ ස්කන්ධයන්ගේ නොවලා ඒ ස්කන්ධයන්ගේ නිරෝධයත් පේනවා. මතු ස්කන්ධ ටික උපදින්න තියෙන අවිද්‍යාව කර්ම තණ්හාවකින් හේතු ටිකත් අතහැරෙනවා. ඒකයි ආහාර නිරෝධයෙන් ස්කන්ධ නිරෝධය කියන එක දෙපොලකින්ම අපිට සිද්ධ වෙනවා. අදද ස්කන්ධ ටිකත් මතුවේ උපදින්න තියෙන ටිකත් දෙකම අතහැරෙනවා. නේද මට්ටමේ ඒ කියන්නේ උදේ විඥානයේ ඇති වෙනවා කියන එකයි ඉදීම. උදේ විඥාන කියන ප්‍රතිපද මේකයි එහෙනම් කටයුත්තේ දිගටම කියන නොවනේනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ කියනවා. දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇතුළේ කුඩා කුඩා නෝනවල් තියෙනවා. ඊට පස්සේ. හරිද? ඔය විදිහට බලන එකේදී දැන් ස්කන්ධය හටගෙන නැති වෙන්න බැලුවට නැති වෙන බව පේන්නේ නැහැනේ. දැන් හිතට සිහි වෙන දේ මේක සිතට පහළ වෙච්ච විතර්කයක් බාහිර දෙයක් තියෙනව නෙමෙයි කියලා හිතුවට පේන්නේ නැහැ බාහිර තියෙනවමයි කියලා හිතෙන්නේ. නමුත් යම් දවසක් තියෙන ඔය ගතිය නැතිලා හිතට පහ වෙන මේක මනෝ සිහි වෙනකොට මේක මනෝ ස්පර්ශ නිසා හටගත් එකක් ස්පර්ශ නැතිව නැති වෙනවා කියලා බලනකොට නැති වෙන බව පේනවා බහැර තියෙනවා කියලා ඇඳෙන ගතිය බහැර තියෙනවා ඉන්නවා කියලා හිතට දැනෙන ගතිය එන්නේ අඩු වෙනවා. ඔන්න ඔය විදිහට එතකොට භංග ඥානය කියන්නේ. නැත්නම් විදර්ශනා කළාම අපි අර කියන්නේ ඒ භංග ඥානය දකින්න දැන් gedara කියලා සිහි වෙනකොට මේ gedara කියලා සිහි වුනේ හිතටනේ පහර තියනනේ. gedara කියලා නෑ වුණාට බැහැර තියනවනේ කියලා නෑ වුණාට බැහැර තියනවා කියලා හිතන්නේ යාටනේ. ඒ විදර්ශනා කරපු හිතත් විදර්ශනා කරනවා. නෑ ඒ වුණාට තියනවා වගේ කියන තැනකින් කියවනට කියනවනේ කියලා ආයෙත් හැංගීම වෙනකොට නෑ එහෙම දැනෙන්නේ හිතටනේ කියලා හොම හොම යන්න පුළුවන් ඒ සිතේ බංගේ බේරෙන්න තේරෙනවා බලන්න ඔය විදියට බංග ඥානය ඊට පස්සේ තමයි ඔන්න මේ සියලු ධර්මය ඇත්තටම ආදීනමයක් දුකක් හැම පිනනෝනාලේ මෙන්න මේ වගේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇතුළේ කුඩා කුඩා නෝනන් රාශියක් යනවා ওই ටික ඔක්කොම එකතු කළාට පස්සේ යථා භූත ඥානය තමයි අපි මේ සත්‍යවිසුද්ධියේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඥාන කියලා කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දක්ිනවා. ඥාන දර්ශන කියන්නේ නුවණින් දක්ිනවා. විසුද්ධිය කියන්නේ පිරිසුදු. නුවණින් දැක පිරිසුදු වෙනවා. ඒකට ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකරණ යතහ භූත ඥාන දර්ශන සිරිසුද්ධං හොස් කියලා කියන්නේ. මේ වට්ටතුන් දොස් ආකාරයෙන් බලනකොට යථා භූත ඥාන දර්ශන මේ විසුද්ධ වෙනවා කියලා පින්නේ බුදුරජාණන්සේත් ඒ කියුවේ ওই සප්ත විසුද්ධිය මේ විදිහට ඒ ටික යනකොට දැන් අර සීල මේ සමාධි දෙක විදර්ශනාවත් කියලා අපි මුලින් පටන් ගත්ත ටිකම ඒ දෙයටම සම්බන්ධ වෙලා එන්නේ නුවණ පළල් වෙලා මිසක එයින් අතහැරලා කරන්න බැරි ඒ නිසායි. පරණ ටික නැතුව ඒ ටිකම අලුත් වෙන නිසා අලුතෙන් එකක් වෙනම ගන්නත් බෑ. පරණ ටිකෙන්ම විතර ඉන්නත් බෑ. එහෙම විවීම එනවා මිසක වෙනම ගන්න බෑ. තේරුණාද? එතකොට මේ මේ විදිහට ගිය මානසික ස්වභාවය තමයි මොකද යතහ භූත ඥාන දර්ශනය. යතහ භූත ඥාන දර්ශනය කියලා කියන්නේ අපි අර කිව්වේ චක්කුම් වික්‍රේ ඥානම් පස්ස යතහ භූතං රූපබික්කේ ඥානම් පසෙන් යතහ බුදන් කියලා ටිකක් අපි කතා කළා නේද? ඇහි ඇත්ත ඇති හැටි දකිනවා. රූපේ ඇත්ත ඇති හැටි දකිනවා. ඒ දැකීමටයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ විදිහේ ඇත්ත ඇති හැටි දකින්න කල්පනා කිරීමට සම්මා සංකප්පය කියනවා. ඇත්ත ඇති හැටි දකින්න තියෙන උත්සාහයට සම්මා වායාමයේ කියනවා. ඇත්ත ඇති හැටි දකින්න යොදාගෙන සියයට සම්මා සතියේ කියනවා. ඒ සඳහා තියෙන සමාධිය සම්මා සමාධිය කියනවා කියලා කියනවා. කියලා අපි කතා කරමු. අන්න ඒ විදිහට මේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඇහි ඇත්ත ඇතිටි දකින්න තැන. සම්මාදිට්ඨිය. ආර්ය ශ්‍රාංග මාර්ගය කියන තැන ඔය. එතකොට රූපය කියන එකේ ඇත්ත ඇති ඇති චක්කු විඥානය කියන එකේ ඇත්ත ඇති ඇති දකින. ඔය ටික ඔක්කොම යෙදිලා වැය වෙලා හම් වෙන රූප ආයතනයේ ඇත්ත ඇති ඇති දකිනවා. යථාභූත ඥාන දර්ශනය කියන්නේ රූපය, සත්‍යය, ගන්ධය, රසය, පොට්ටබ්බේ දකින. ටිකින් ටිකේ ඇත්ත දකින. ඒ ඇත්ත දකිනකොට තමයි පෙනෙන දේ පෙනෙනවා මිසක අල්ලන්න බෑ. පෙනෙන දේ ඇහෙන්නේ නෑ කියන උත්තර ටික තියෙන ඇත්ත දකිනකොට. ඒ කියන වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. ඒක දර ජලයේ වැටුණු ඡායාවකට බඳු උපමාවකින් තමයි යාට පේන්නේ. ඔන්න ওই ටික පේනවා. ඔන්න සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කියලා. සත්‍ය ඥානය කියලා කියන්නේ ඉස්සෙල්ලා ඇත්ත දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ මේ පංච උපාදානස්කන්ධයේ පිළිසිඳ දත්ත යුතුයි පිළිසිඳ දැක්කා. මේ සමුදේ සත්‍ය මේ සමුදේ සත්‍ය ප්‍රහාණය කට යුතුයි ප්‍රහාණය කළා. නිරෝධ සත්‍ය මේ එතනයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒක සාක්ෂාත් කටයුත්තක් සාක්ෂාත් කළා. එතකොට මේ මාර්ගය මේ මාර්ගයේ වැඩි යුත්තක් වැඩුවා කියනවා. එතකොට අපි කියමු ඉස්සෙල්ලාම සත්‍ය ඥානය කියන්නේ ඇහැ රූප චක්කු විඥාන ඔන්න ඔය ටිකේ යථා භූතය දැනගෙන මෙන්න මේකයි මේ දුක පිරිසිඳ දැක්කොත් අපි සත්පුද්ගල භාවයෙන් උපාදාන වෙලා විඳින දුක පිරිසිඳ දැක්කොත් අන්තිමට ඇහැට පෙනෙන රූපේ වර්ණ සටහන් මාත්‍රයක් වර්ණ සටහන් මාත්‍රයක් එතකොට සද්ද රූප මාත්‍රයක් කියන නෝන එනවා මේ ටික පිරිසිඳ දැක්කොත් එතකොට ඒකයි මේ දුකයි කියන එක දන්නවා මේ පංච උපාදාන ස්කන්ධය තමයි දුක සත්පුද්ගල භාවයට පෙනෙන එක තමයි දුක එතකොට මේ මේ දුක පරිඤ්ඤය මේ සත්පුද්ගල භාවයට හම්බෙන දුක පිළිසිඳ දත යුතුයි කියන නුවණක් එනවා. හරිද? එතකොට කොහොමද පිළිසිඳ දකින්නේ? මෙන්න මේ වර්ණ සතම් මාත්‍රයක් කියන තැන ඇත්ත ඇති ඇති දකින්න යම් දවසකදී දුක පිළිසිඳ දැක්කා කියන මට්ටමට එනකොට සත්‍ය පුද්ගල දේවල් කාරණා නැහැ. ඇහි ඇත්ත ඇති හැටි රූපේ ඇත්ත ඇති හැටි පේනවා ඈ ඇත්ත ඇති හැටි නොදැකීම මතයි ඒ ටික විපල්ලාසී විතරක් නෙමෙයි මුල ලෝභ දේශ මොහ තියෙන කෙලස් පැත්තට තියෙන කර්ණ නමයක් විපල්ලාස කියන ටික රළුම මට්ටම මූලක්ලේශ කියලා දෙකක් තියෙයි. ඒ මූලක්ලේශ දෙක නිසායි ඒකට කියනවා අවිජ්ජා භව තණ්හා කියලා. ඔය අපි අනුශය කියලා කියන්නේ. ඒ අනුශය මට්ටමේ කෙලෙස් ටික නිසා තමයි රාග දේශ මොහ කියන මට්ටම. රාග දේශ මොහ කියන එක එකත් මොහ පුරා ගියාම තමයි විපල්ලාස කියන මට්ටම. නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන. එතකොට දුක පිළිසිඳ දකින්න ඕනේ කියලා කියනකොට මොකද අපි සත්‍ය පුද්ගලයා කියන තැනක තියෙන ස්කන්ධ ටිකකුයි කෙලස් ටිකකුයි. මේ ස්කන්ධ ටික පිළිසිඳ ස්කන්ධ මේ දුක කියන එක දන්නවා හොඳට. පංච උපාදාන ස්කන්ධය තමයි දුක. මේ දුක පරිණ්‍ය පිළිසිඳ දත යුතුයි කියන නුවණක් එනවා. එතකොට ඒකට තියෙන පුත් ඥානය මේක කල යුතුය දැන් අපිට සත්පුද්ගල භාවයට හම් වෙන මේ ස්කන්ධ ටික නිසායි තමයි අපිට දුක එන්නේ මේ දුක් වූ ස්කන්ධ ටික මම පිරිසිදු දකින්න ඕනේ කියලා නෝනක් එන්න ඕනේ එතකොට උත්තර ටික හම් වෙන්න කොහොමද පිරිසිදු දකින්න ඕනේ කියන එක හරිද ඊට පස්සේ පිරිසිදු දැක්කා කියනකොට ඔන්න නතරලා තින්නේ ඔන්න අපි කියවි යථාභූත ඥාන දර්ශනය කියලා මේ මෙතනින් ඇවිල්ලා සත්‍ය විසුද්ධිය දිනනවා නතර එතකොට එයා දන්නවා ස්කන්ධ ටික සත්පුද්ගල භාවයෙන් අපි දුක් විඳින තැනක තියෙන ස්කන්ධ ටික ස්කන්ධ ටික පිළිසිඳ නොදන්නාකම නිසා මේ සත්පුද්ගල භාවයක් තිබුණේ එතකොට මේ ස්කන්ධ ටික පිළිසිඳ දකිනකොටම එයාට සමුදේ කියන එක වෙන් වෙනවා එකකින්. ඒ කියන්නේ එහෙනම් සත්‍ය, පුද්ගලිය, දේවල්, කාරණා කියලා අපේ මනසේ ඇති වෙන මේ ගති ටිකයි කෙලෙස් කියන්නේ. මේ කෙලෙස් කියන එක ප්‍රහාණය කළ යුක්තයි. මේ ගති ටික දුරු කළ යුක්තයි. එහෙනම් ඒක දුරු කළා කියන මට්ටමට එනවා. මෙතන පිරිසිඳ දැක්කා කියන වර්ණ සටහනක් වෙනකොට මේ සත්ව පුද්ගලිය නෑ එතකොට. කියන මට්ටමක් තියෙනවා. එතකොට මේ Nirodhi සත්පුද්ගල මේ කෙලෙස් ටික දුරු වුණොත් සත්පුද්ගල භාවයෙන් එන දුක විඳින්නේ දුක්ඛ නිරෝධ. මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුක්තා. කියනකොට මේ තණ්හාව ටික ටික අයින් කොට යුතුයි කියන එක තියෙනවා. දුක පිළිසඳ දැක්කා කියනකොට මේ Nirodhi සාක්ෂාත් කළා කියන තණ්හාව අයින් වුණා කියන එක තියෙනවා. ඔය විදිහටයි මාර්ගයේ වැඩ යුත්තේ කියන නුවණ. ඒ කියන්නේ දුක පිළිසඳ දැකලා සමුදය දුරු කළ Nirodhi සාක්ෂාත් කරන විදිහටයි කියන මග කියන්නේ මේ සම්මාදිට්ඨිය මෙන්න මේ වර්ණ සටහන් නැත්නම් මේ ඇත්ත දකින්න හිත තැබිය යුතුයි කියන එකයි සම්මාදිට්ඨිය. මේ මාර්ගයේ වැඩි යුත්තේ මෙන්න මෙහෙමයි කියන නුවණ තියෙනවා. මෙන්න මෙහෙම කරනකොට මාර්ගයේ වැඩුවා දුක පිළිසෙන් දකින්න සමුදය දුර වෙන නිරෝධේ සාක්ෂාත් වෙනවා කියන නුවණ තියෙනවා. ඒක මාර්ගයේ වැඩුවා ඉවරයි. මේක තියෙන්නේ හතරම එකක් කරනකොට එකක් වෙන විදිහට. යම් වෙලාවක පංච උපාදානස්කන්ධයේ අපි මෙහෙම කිව්වොත් අපිට වටාපත කැඩුණු නිසා නම් දුක එන්නේ දුක එනතන පිරිසිඳ දකින්න කිව්වොත් අපි නිකන් හලු මට්ටමට ගමු හරිද තේරෙන මට්ටමට දුක පිරිසිඳ දකින්න කියලා ගියොත් මේකට කැලේ තියෙන ලී කැල්ලක් ගෙනල්ලා ගහලා තල්ලත්තකින් තල් කොලයක් ගෙනල්ලා දාලා නූල් පිටකින් බැඳලා අපි දැන් හොඳට මේක ඇතුළේ මේ වටාපත හොයනවා අද මෙන්න මෙහෙම එකට එකතු වෙච්ච රාශි වෙච්ච අවකාශය ධාතුව අහුරාගෙන රාශි වෙච්ච රූපයක්. ඔය රූපේ ආරම්භය වටාපත කියන අදහසක් අපේ මනස තුල ඉපදිලා තියෙනවා. මේ අදහස මේ වස්තුව දිහා බලපු නිසායි වස්තුව වටාපතක් වෙලා තියෙන්නේ. දැන් වටාපත කැඩීමේ දුක් ලෝකයා විඳින්නේ මේ දෘෂ්ටියයි වස්තුවයි දෙක එකට විතු වෙච්ච නිසායි කියලා ඔන්න උත්තරේ එනවා. දැන් මේ වටාපත කැඩීමේ දුක් විඳින්නේ මේ ස්කන්ධ සහ කෙලෙස් ටික නිසායි. එතකොට දුක පිරිසිඳ දකින්න ගියොත් හම්බ වෙනවා මෙතන තියෙන වස්තුව ටිකයි, තල්පත්යි, ලී කැල්ලයි, නූල් ටිකයි ඒ වස්තුව අරඹය වටාපත කියලා බලපු කම මනසේ තියෙන කෙලෙස් නේද කියලා උත්තරයක් එන දුක පිළිසින් දකින්න ගියොත්. එතකොට තේරෙනවා දුක පිළිසින්ද දැකලා තවදුරටත් මේ දුක කියන මේ ස්කන්ධය නැත්තම් මේ රූපය කියන තැන ඇත්ත ඇති ඇති පවතින මානසික මට්ටම එළඹ තින තැනට අරගෙන මේ වස්තුව වටාපතයි කියන මානසික මට්ටමේ මම මිදෙන්න ඕනේ. එහෙම මිදුනහම වටාපත කැඩීමෙන් එන දුක නැති වෙනවා. කියලා දැකලා මම හැම වෙලාවෙම වටාපත කියලා බලන්නේ නැතුව මේ තල් කෝරු කෑල්ලක්, ලී කෑල්ලක් නේද තියෙන්නේ කියලා බල බල ඉන්නවා. මේ ඉන්නකොට මේ හතර වෙනවා දැන්. ඇයි මෙහෙම බලනකොට මේක වටාපතයි කියලා බලන කෙලෙසේ මගේ නැති වෙනකොට මෙහි නැති වෙන මොකද්ද? වටාපත කැඩීමෙන් එන මොකද මේ රූපය විපරිණාම වෙනකොට මම දුක් විඳින දෘෂ්ටියන්නේ. මේ වස්තුව අරඹියා දෘෂ්ටියකින් බලපු දුකෙන් මිදෙනවා. ඒ වගේ මේ රූපය කියන එක කන බොන ආහාරයෙන් හැදුම හම්මස් වේන ආහාර වලින් යුක්ත ස්කන්ධයක් නම් අනාත්ම එකක් නම් ඔය එක පිරිසිදු නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලි මිනිස්සු කියන අදහස මන් තුල නම් තියෙන්නේ. දැන් මේ අදහසයි මංගාව තියෙන උපාදානයයි මේ රූපෙට පතිත වෙලා දැන් පුද්ගලයෙක් ලෙඩ වුණා මහලු වුණා කියන තැනින් මං දුක් විඳ විඳ නම් එන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක පිරිසිඳ දකින්න කියලා. දුක පිරිසිඳ දකින්න කියලා මම යනකොට මට තේරෙනවා රූපය කනගුණ ආහාරයෙන් ඇතුළු හම්මස් ලේනහර කියලා ටිකක්. එතකොට තේරෙනවා මේ රූපය අරඹය පුද්ගලයේ සත්‍ය කියලා බලන ගතියකම කෙලෙසි තියෙන මනසේ නේද? එහෙනම් මේ කෙලෙසෙන් මේ දිහා බලපු හින්දා මේ දුක ඇවිල්ලා තියෙන දුක ආපු හේතුව පේන ස්කන්ධ ටිකයි කෙලස් ටික නිසා. එහෙනම් කරන්න ඕනේ මේ රූපය කියන එක ආහාරයෙන් ඇතුළු හම්මස් වේන ආහාර වලින් යුක්තයි කියලා මේ දන්න සිහිය වෙනස් නොවන නුවණ වෙනස් නොවන තැනට එළඹ සිටතන්ට ගන්න ඕනේ. එතකොට ඔය හැමදේම මට පුද්ගලයෙක් කියන අදහස උපදින්නේ නැහැ. පුද්ගලයෙක් කියලා පේන්නේ නැහැ. මේ පුද්ගලයෙක් කියන අදහස නැති කරන්න ඕනේ. නැති කළොත් පුද්ගල භාවයෙන් එන දුක නැහැ කියලා දැක්කහම මම එදා ඉඳන් මාර්ගය කියන්නේ මොකද්ද මේ රූපය ඇත්ත ඇති ඇති බලන්න උත්සාහවත් වෙන එක පුද්ගලයෙක් කියලා බලන්නේ කෙස්ලොම් නියදත් හම්මස්නහර කියලායි බලන්නේ කනබුන ආහාරයෙන්ම හැදුනේ හැම වෙලෙම ඕක සිහිවත් වෙවි ඔහොමම බලනකොට බලනකොට පුද්ගලයෙක් කියව බලපු හැඟීම ටික ටික ගෙවෙනවා පුද්ගලයෙක් නිසා එන දුක ටික ටික අතහැරෙනවා එතකොට හොඳට බලන්න දුකයි, සමුදයයි, නිරෝධයයි කියන ටික දැනගැනීම සත්‍ය ඥානයි. දුක පිළිසින දැකලා සමුදය දුරු කළා මේ නිරෝධය සාක්ෂාත් කරන විදිහට මම කටයුතුයි කියන ටික කෘත්‍ය ඥානයි. හරියටම රූපය ආහාරයෙන් හටගත්ත හම්මස්ලේනහර වලින් යුක්ත අනාත්ම වස්තුවක් කියන ඥාන දර්ශනය අකෝප්‍ය මට්ටමට පිහිටියෝ. පුද්ගලයෙක් කියලා බලන ගතිය නැහැ. උපදින්නෙම නැහැ. ඒ කියන්නේ පුද්ගලයන් නිසා එන දුක නිරුද්ධම වෙලා. ඒ සඳහා කරපු ප්‍රයෝගයක් ඉවරයි. මගත් වෙන්න ඉවරයි කියලා එක අරමුණකටම එනවා ඔක්කොම. ඔය වගේ සිද්ධියක් තියෙන්නේ. ඊට පස්සේ ඒ ටික දන්න කම හින්දා යා මේ ටික මෙහෙම කරන්නේ. ඔකටයි ත්‍රිපරිවර්ත කියලා කියන්නේ. කොළ පාට දෙයක් තියෙනවා. පෙර සංඥාවෙන් කොළපල තියෙනවා. හැබැයි දැන් මේ වර්තමානයේ මට පේන්නේ කොළපාට ගොඩක් විතරයි. දැන් ඒකට මට තවත් දුරට දැරුවා නම් ඒක මේ කාර්යයක් තියෙනවා ඒක තියෙනවා. ඒකත් හැදෙන්නේ නැහැ. මමත් වෙලේම නහරි මමත් එමෙකමයි. දැන් එහෙම බලනකොට මමත් මේ පාටිගාප තේජුණින් හැදිච්ච එකක්. ඒක මගේ වෙනසක් නැහැ. ඉතින් මේකත් මම වර්තමානයේ ගත්තනම් දැන් අර පෙර කන්නම් යකින මම සියක්. පුද්ගලයෙක්. මම මේකයි මගේ නම අම්මා දුන්න නමයි මම මම කියලා දාගත්තා. හැබැයි දැන් මම වර්තමානයේ මේක ගත්ත නමට දෙන්නේ මේ කම් ඔක්කොම මේ ඔක්කොම ඒකත් පස්සේ ආපතේ. ඒකත් කැඩලා බිඳ යන. ඒක වෙනවා දැන් ඒක මගේ වෙනසක් නැහැ. ඉතින් එහෙම කරනකොට එතන මගේ දරුවා හරි එයක් හරි මොකක් හරි මේකමයි. ඒක වැලියු එකක් නැහැ. ඒකට අපිට වැලියු එකක් ගන්න බෑ. වටිනාකමක් දාන්න බෑ හැම කෙනෙක් හැදෙන්නේ නැහැ නේද එහෙම හිතනකොට අපි ඒකට උත්සාහ දාන්න වෙන්නේ නැහැ නේද මේක ටික ටික අඩුවෙන්න පුළුවන් නේද එහෙම නෑ අඩු වෙන්න පුළුවන් පාදානෙත් අඩු වෙනවා හැබැයි ওই විදිහට හිතුවා කියලා අර අපිගේ මූල ක්ලේශ කියලා අනුශය කියලා ඒ ටික අඩු වෙන්නේ ඒ ටික අඩු වෙනවා නෙමෙයි ඒ ටිකේ අඩු වැඩි කන්නේ නැහැ තියෙනවා නම් තියෙනවා නැත්තම් නැහැ ඒ ටික නැති වෙන්නේ රාග දේශ මොහ කියලා මනසේ උපදින මට්ටමේ ප්‍රකට මට්ටමේ දැනෙන මට්ටමේ කෙලෙස් අඩු වෙනවා ඔහොම හිතුවාම ඇලියෙන් ගැටින් දෙකටපත් නොවි ඉන්න පුළුවන් රළු අරමුණු විතරකෙන් නැතුව මනසේ විවේකින් තියාගන්නත් පුළුවන් මොකද තාම බලන්න ඉන්නවා අපි අර කිව්වේ අපි හොඳට දකින්න දැන් මේක උපායක්. දැන් අපිට ඉස්සරහෙන් හම්බ වෙන්නේ සත්‍ය පුද්ගලෙක් කියලානේ. මොනද මේ ආත්ම සංඥාව. ආත්ම සංඥාව දුරු කරගන්න උපාය පිණිස අපි අනාත්මෙන් බලනවා. දැන් මේ මේ YouTube ටිකයි තියෙන්නේ. මේ රූපය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ හම්මස්ලේ නහර වලින් යුක්තයි. මේක සත්‍යයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි හේතු ප්‍රත්‍යය මේක කැඩලා යන දෙයක් බිඳලා යන දෙයක් කියලා ඔය බලනවා අපි. දැන් අර ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටිය අතහැර ගන්න ගත්ත උපායක් තමයි දැන් මේ ආත්ම සංඥා අනාත්ම සංඥාව. තේරුණා නේද? දැන් බලන්න අපිට මෙහෙම තිබුණොත් සත්‍ය පුද්ගලෙක් නෑ අනාත්ම වූ නාම රූප දෙකක් තියෙනවා කියන තැනකින් ඉතුරු වුණා. ඒක සංගතයි තව. දැන් දකින්න පෙර නාම රූප දෙක තියෙනවා දකින්න වෙලාවෙත් මේ නාම රූප දෙක තියෙන දැක්කයන් පස්සේ නාම රූප දෙක තියෙනවා කියලා ඉතුරු වුණොත් මොකද කරන්නේ? එතකොට යංකින්ච සංවේදම්ම සම්බන්ධ නිරෝධම්ම වෙලාද? නෑ. ආත්ම වෙනුවට අනාත්ම වස්තුවක් තියෙනවා. ඔහි මේ බාහිර යමක් තිබ්බහම තියෙන දෝෂෙ උතන නෙමෙයි. මෙහි පුද්ගලයා ඉතුරු වෙනවා. ඒකයි මෙතන තියෙන වැරද්ද. මොකද ධර්මයේ ක්‍රම කීපයක් තියෙනවා. අනත්තතෝ අත්තං සංජානාති කියන කෘත්‍ය වෙලා. මගේ ආත්මය අනාත්මය හඳුන්වනවා කියන දැනකින් පවතිනවා දැන්. දැන් අපිට මෙහෙ අනාත්ම වුණාට බැරි මෙහෙක විසඳගන්න මෙයාට ඒ කියන්නේ තණ්හාව තිබුණොත් උපාදාන වෙනවා කියන එක නවත්තන්න බෑ. මෙහි පුද්ගලයා ඉතුරු වුණොත් මෙහි අල්ල බාහිර අල්ලනවා කියන එක නවත්තන්න බෑ. එතකොට අනාත්ම ධර්මතාවයේ හරිය ඇති මරණාසන්න මොහොතේ සත්‍ය පුද්ගලෙක් ඕනේ නෑ. ඈ ඉදි කට්ටක් මූල් කැල්ලක් වුණත් ඇති විඥාණයට වැස ගන්න. මොකද මේ පුද්ගලයා හින්දා ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි පෙනෙන අරමුණු බැලුවට මේ රූපය ගැන බැලුවට ආත්ම සංඥාව තියෙන රූප ධර්ම වලටත් ඔබේ නාම ධර්ම ඇසුරු කරගෙන ඒක හිතීමේ සීමාවෙන් ඔබට ගිය කෙලෙසයක් ඒක හිතීමේ සීමාව තුල ඉඳගෙන නැති කරන්න බෑ ඒකට දර්ශනයක් මොන කියලා මම කියන්නේ අපි කියමු දැන් විශාල ශබ්දයක් එකපාරට බෝම්බයක් පුපුරනවා වගේ විශාල ශබ්දයක් මෙතන ඇහුනොත් ඕගොල්ලෝ ගැස්සෙයිද අනේ ඔන්න දැන් ගැස්සෙන්න යන්නේ බය වෙන්න යන්නේ කියලා හිතලද බය වුනේ නෑ ඒක. ඒ කියන්නේ අපිට හිතන්නවද අපේ හිතීමේ සීමාවෙන් ඔබට ගිහිල්ලා මේ බය නේ බය කියන්නේ මොකද්ද? ජීවිත ආසාව. ඒ කියන්නේ තණ්හාව. හිතීමේ පරාසයෙන්ුත් ඔබට ගිය තණ්හාව හිතීමේ පරාසය තුල ඉඳගෙන නැති කරන්න පුළුවන්ද? අඩි 20ක් ගැඹුරු ලින්දක අඩි 10ක ලණු කැල්ලකින් වතුර ගත්ත හැකිද? බෑ. ඒ කියන්නේ අපේ ජීවිත ආසාව තණ්හාව කියන එක අපි හිතනවට වඩා හිතීමේ වේගයටත් වඩා උගෙන් ක්‍රියා ජීවිතය වෙලා. ඒ කෙලෙසේ. එතකොට ඒ මට්ටමටම යන ඥාන දර්ශනයක් තියෙන්න ඕනේ. ඒ ඥාන දර්ශනේ විසින් එක අතහැරෙන්න ඕනේ මිසක අතහරින්න බෑ. අපිට හිතලා අතහරින්න පුළුවන් මට්ටම තමයි මේ ආත්ම සංඥාව. අනාත්මයට බලන්න පුළුවන්. අනාත්මයට බලනකොට ඇත්ත ඉගෙනගෙන තිබ්බහම ඒ ඇත්ත දකිනවා. ඒ දකින ඇත්ත පුන පුනා බලනකොට තමයි දකින්න සහ දකින්න ලැබුණ දේ අතහැරෙන්නේ. මේ පැත්ත අතහැරෙන්නේ. ඒක මම කිව්වේ යම් දවසක් තියෙනවා දැන් අපි දැක්කනේ සත්‍ය පුද්ගලෙ දැකලා ඒක වෙනුවට නාම රූප දෙකක් තියෙනවා කියලා. ඔන්න එහෙම තිබ්බත් හරියන්නේ නැහැ. ඒත් දැන් නාම රූප දෙක දකින්න පෙර තිබ්බත් තියෙන එක දකින්න දැක්කන් පස්සේ තියෙනවා කියන තැනක ඉතුරු වෙනවා. දැන් ඕගොල්ලන්ට මතුවේ හැට පෙන්ති චිත්‍රය චිත්‍රය තුල අනාත් ආත්ම සතෙක් හෝ අනාත්ම වූ නාම රූප දෙකක් හෝ තියෙනවද? ගත්ත හැකිද චිත්‍රය තුල? යම් දවසක් වෙනකොට එන්න ඕනේ ඒ මට්ටමටම. එතකොට ආත්ම අනාත්ම කියන දෙකෙන්ම අතහැරෙනවා. තේරුණා අපි කියන්නේ. අපි හිතන මට්ටමේ ආත්ම අනාත්ම දෙක මේ දර්ශනීය අනිත්‍ය දුක අනාත්මයි කියන ධර්මතාවය ගැටිතව තියෙන ඒක දර්ශනයකින් වෙන එක. දැන් මේ චිත්‍රයේ වුණොත් ඕගලන්ට දැන් ඒ චිත්‍රය නැත්තම් මේ පෙනෙන දේ ඇති වෙච්ච හැටි හා නැති වෙච්ච හැටි බලන්න වෙනවා මිසක පෙනෙන දේ ඇතුළ අතහරින්නම උපාය ගන්න ඕනේ දැන් අපිට පෙනෙන දේ ඇතුළේ යමක් අහුවෙච්ච හින්දානේ දැන් මේ චිත්‍රය ඇතුළේ බෝකොලයක් හම්බෙලා තිබ්බොත් තමයි බෝකොලේ කඩලා බිඳලා බලන්න වෙන්නේ මොකද්ද දැන් පේන චිත්‍රය ඇතුලේ ඕගොල්ලන්ට බෝකොලයක් හම්බ වෙනකොට බෝකොලේ කඩලා බිඳලා කුඩු කරලා හොම හොම බලලා ඉවරලා මේක හේතු ප්‍රත්‍යය නේද මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා දැන් බෝකොලෙන් හිත අයින් කරගන්න බලන්න වෙනවා බෝකොලේ හොඳයි කියලා හිතපු තණ්හාවක් තියෙනවනම් ඒක කඩලා බිඳලා බෝකොලේ හොඳ නැහැ කියන தත්තටපත් වෙන්න වෙනවා ඕගොල්ලෝ බෝකොලේ හොඳ හෝ හොඳ නැහැ කියන මනස දෙකටම චිත්‍රෙ පේන්නේ නැහැ කියන එකයි කියන්නේ නේද චිත්‍රය බැලුවොත් මේකේ බෝකොලේ අනිත්‍ය බලනවද ඕගොල්ලෝ එතකොට බලන්න එන්නේ කොහොමද? චිත්‍රය තියුනේ කොහොමද? කියන එකයි. ඒ වගේ පොකොලේ බැලුවා වගේ දැන් මේ පුද්ගලයෙකුට කැමැත්ත ඇති වෙලා තියෙනවා නේද? කැමැත්ත අතහැරෙන්න පුද්ගලයා නැතිකමට මේ බලනවා කියනකොට ඕගලන්ට චිත්‍රය පේන්නේ නැහැ කියන එක කියනවා. ඒක මේක ලෝකයේ ඇතුලේ කියන්නේ මම මම මෙච්චර කියන මේක තේරෙන්නේ නැද්ද? බොහොම සියුම් සිද්ධියක් ගැන මම කියන්නේ. ඊට පස්සේ ඒ අර කෙරෝලට එනකොට ඥාන දර්ශනය කියන එකට එනකොට ඇත්තට මේක දර්ශනයක්. ඒ තුල රළු ස්කන්ධය අරේ මේ රළු කෑලි කඩ කඩ බලන්න පුළුවන් ඒවා මොකුත් නැහැ. බොහොම සිවුම් සිද්ධියක්. අර බුදුරජාණන් දේශනා කළේ මේ මේ තහම අති ගැඹුරුයි. ඒ ගැඹුරුයි කියන. එතකොට අර විදිහ නිල් පාට තනකොළ බැලුවා. අර අර චිත්‍රය ඇතුලේ ගහක් අපි දකිනවා නම් ওই ගහ ඇත්ත වෙලා ඇත්ත වුණොත් හොඳට දකින්න චිත්‍රය චිත්‍රමයි ගහ ජීවමාන වෙලා පෙන්වන ගතිය තියෙන්නේ මනසේ. ඒ චිත්‍රයේ මේ පෙන්වන චිත්‍රයේ දෙකම එකයි මේක ජීවමාන කරලා පෙන්වන ගතිය තියෙන්නේ මනසේම. ඒකයි එක දස්සමයක්වත් වෙනසක් නැහැ. ඕගොල්ලෝ නීවරණ ධර්ම දුර වෙන මනසට ආවොත්. ඒකට කාම සංඥාව අතහැරනවා කියන්නේ හරියට මේ චිත්‍රෙමයි. මොකක්වත් වෙනසක් නැහැ. මොකද කාම ලෝකෙ මෙහෙම නොවුනොත් ඕගලන්ට සැප දුක් විඳින්න බෑ. ඒ නිසා මේ මට්ටමේ සංඥාවට කියනවා කාම ලෝක විභාගයක් කියලා. කාම ලෝක කියන එක සැප දුක් විඳින්න පුළුවන් වෙන්නේ මේ පෙනෙන වර්ණ සටහන ජීවමාන කරලා පෙන්වුවොත් විතරයි. ඕගලන්ට බැරිලා පේන මේ මට්ටම චිත්‍රයක් වගේ පෙවුණු කාම ලෝකයක් තියෙයිද? තියෙන්නේ නැහැ. කාම ලෝකෙ මිදුණා. කාම භවයේ මිදුණා. ප්‍රඥාගේ මට්ටමටපත් වුණා කියලා කියනකොට සම්පූර්ණ එහෙනම් එයා කාමයෙන් සැප දුක් විඳින්නේ නැහැ. කාමයේ කම් වෙන්න බෑ. එතකොට තිත්තන්ති චිත්‍රානි තත්ත්වයේ හෝ ලෝකේ ලෝකේ චිත්‍ර තියනවා කියලා කිව්වේ මෙන්න මේ වගේ මේ චිත්‍ර ටික විතර. චිත්‍ර ඇතුලේ පුද්ගලයා සතු හම්බෙන්න බෑ. ඉතින් එතෙන්ට සාපේක්ෂව ඒ වගේ දර්ශනයකට සාපේක්ෂව තාම අපි ඉන්න තැන කෙලෙසියක් තියෙනවා. අපි අර අනාත්මයි කියලා බලන තැන තව අනුශය කියන එක තියෙනවා. තවම අවිද්‍යාව දුර වෙලා නැහැ. කියන එක. කියන්නේ ඔයලේ. කියන්නේ දැන් මේ උපායක් නිට්ටයයි සුඛයි ආත්මයි සුබයි කියලා ඇති විපල්ලාස ටික දුරු කරගන්න ගත්ත මාධ්‍යයක් තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි අසුබයි කියන ටික. ඒක ඇත්තක් තමයි. නමුත් අපි තාම මේ ටික ඇත්ත සාක්ෂාත් වෙලා අනිත්‍ය දුකයි අනාත්මයි කියන එක කෙරවලට නොකර සාක්ෂාත් වෙන්න ඕන එකක් මිසක දුක පිරිසින් දකිනවා කියන තැන දෙනකොට ඒ තුල බලන්න පුළුවන් බලන එකක් නෙමෙයි. එතකොට අර වගේ දර්ශනයකට වෙන්න ඕන. දැන් රූපේ බලන්න. එතකොට සත්‍ය සුද්ධියේදී ප්‍රතිපදා මේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඇහැ රූප චක්කු ඥාන කියන ස්පර්ශ ආයතන හේම ඇත්ත ඇති දකින්න මට්ටම ඇත්ත ඇති ඇති කියලා කිව්වොත් මේ චිත්‍රපේන මට්ටම. එතකොට දැන් ආත්මකතත් නැ මෙච්චර වෙලා අපි දැන් මාර්ගය වඩ아가න ආවේ චිත්‍රය ඇතුලේ අනාත්මව බලාගෙන ආවේ දැන්. නාම රූප දෙකක් බැලුවා පුද්ගල ditthi visuddhiya ආවේ සත්පුද්ගල දෘෂ්ටිය අතරින් නාම රූප දෙකක් දැකලා. නාම රූප දෙක පටිච්ච සමුප්පන්නයි හොම හොම හොම හොම බලාගෙන තමයි ආවේ. තේරෙන්නේ? ওই දැන් එළියට එන හැටි ඔය. ලෝකෙන් කෙරවලට එනකොට ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඇහැට පෙනෙනවා කියනක වර්ණ සතහන් මාත්‍රයක්. ඒ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුන එකක් කියන නුවණ හොඳට තියෙනවා. යම් කිංච සමුදය ධර්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියලා දකිනවා. දකින්න පෙර තිබ්බ නෙමෙයි එහෙන් බලන නිසාමයි මේ වර්ණ සටහන ඇදලා පේන්නේ. ඇහැ අහකට ගන්නකොටම පෙනෙන දේ නිරුද්ධ වෙනවා තියනවා නෙමෙයි කියන නෝනෙනවා. එතකොට ඒ දර්ශනයටම ඒ ඇත්ත දැකීමටම මෙබඳු ඇත්තක් තියෙන තැනක පුද්ගල භාවයක් ඇති කරගෙන දුක් විඳ අනන්ත සසර ගැන කලකිරීම ඇති වෙන්නේ මනස ඉබේමයි. ඒකම මේ පැත්තේ පුද්ගල භාවයෙන් ඇලෙන්න තියෙන හේතු ටිකක් නෑ. කලකිරලා නොඇලෙනවා. සත්‍ය පුද්ගලෙක් කියලා මෙච්චර ඇත්ත පෙනෙදී දිහා බලන්නේ නෑ. මෙච්චර කාලයක් අපි මේ වර්ණ සටහන් දිහා පුද්ගලෙක් කියලා බලපින්දනේ බැලුවහම වෙන්නේ ඇලෙනවා. බැඳෙනවා. දැන් අපිට මේ වෙලා තියෙන අර අර කොහොල්ල බබට වෙච්ච වැඩේ මේ වෙලා තියෙන්නේ. මේ රූපෙ දිහා පුද්ගලයෙක් කියලා ඇලුන හින්දා දැන් බැඳිලා ඉන්නේ පුද්ගලයෙක් කියන එක මිදෙන්න බැරි ඉන්නේ. බැඳිලා මේ ඉන්නේ දැන්. ඉතින් ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ දෘෂ්ටි වශයෙන්වත් අදහස් වශයෙන්වත් ඒ වස්තුවට නැඹුරු වෙලා කටයුතු කරන්නේ නැහැ. ඇලෙන්නේ. එතකොට බැඳෙන්නේ ඒ කියන්නේ පෙනෙන දේ අරබය තමන්ගේ මනසේ ඒ දිහා බලන්න මිමින ඒ පෙනෙන කියන ධර්මතාවයේ ඇත්ත දන්නා වූ දක්නා වූ සිහිනුවණින් යුක්ත චිත්තචෛතසිකයක් උපදිනවා ඒ උපදින සිත මේ පෙනෙනවා කියන ටිකෙන් වෙන් වෙලාමයි පවතින්නේ මිදිලමයි පවතින්නේ එතකොට මේ ඇත්ත ඇති හැටි දැක්කහම කලකිරලා නොයදලා හිත ආශ්‍රයෙන් කෙලසුන්ගෙන් මිදෙනවා. ඒ කියන්නේ මේ උපාදානයෙන් මිදෙනවා කියලා කියන්නේ ගෙවල් දුරවල් යාන වාහන කියලා මේ චිත්‍රය කියලා දැක්කහම මේක ඇතුලේ ඇත්තටම තියෙන වස්තුවකින් බලන්නේ නැහැ ඒ දිහා. බලන්නේ නැතුවම ආශ්‍රය ටික කෙලස් මිදෙනවා. අනුපදා පරිණිරවාණය කියලා කියන්නේ අන්න අපි යම් තැන දැනගෙන නම් ආවේ අවසන් වෙන්නේ දෙතනින්. ස්පර්ශ ආයතන හයේම නොයලුණු නොගැටුණු නොබැඳුණු මානසික මට්ටමකින් ජීවත් වෙනවා. එහෙම වුණේ මේ ස්කන්ධ ටිකේ නොයලුනේ මොකක් හින්දාද? මෙහි තණ්හාව නැති වෙලා හින්දා. ඒකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හාව නැති කරන්න කියලා කියන්නේ දුක නැති වෙනවා කියලා. ඒ නිසා තණ්හාව නැති වුනහම උපාදානය නැහැ මේ පැත්ත අහුවෙන්නේ නැහැ. ජීවිත ආසාව නොතිබුණා නම් කොට කැලේ රබර් කැලේ ලී කැලේ අල්ලන්නේ නැහැ. මරුණත් එකයි ජීවත් වුණත් එකයි නේද? එයාට මුදේ වතුරට වැටුණත් එකයි කොට ගැල්ලක් ඇල්ලුවත් එකයි වෙනසක් නැහැ. ඒ නිසා තණ්හාව කියන එක නැති වුණොත් උපාදානය කියන එක නැති වුණා කියලා කියන මෙහි අල්ලන ගතිය පේන්නේ. උපාදාන වශයෙන් නොගෙන මිදුණා. එතකොට පුණහා මුදුරෝ ප්‍රතිපදාවේ හැසිරලා තියෙන්නේ සීලයටත් නෙමෙයි හිත වඩා ගන්නත් නෙමෙයි නාම රූප දෙක දකින්නත් නෙමෙයි සැක සංකා දුරු කරගන්න තැනටත් නෙමෙයි. එතකොට මේ මගන මග තේරුම් ගන්නත් නෙමෙයි ප්‍රතිපදා තේරුම් ගන්නත් නෙමෙයි ඥාන දර්ශනය සඳහාත් නෙමෙයි මේ ඇත්ත බැලුවේ ඇත්ත බලා ගන්න ඕනේ කමටත් නෙමෙයි. ඇත්ත බැලුවේ මොකද ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් හිත මිදෙන්න මේවා උපාදාන නොකර ජීවත් වෙන්න පුළුවන් මානසික මට්ටමක හදා ගන්න. රහතන් වහන්සේ කියන්නේ ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ජීවත් වෙන මනසක්. ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුණු සිතකින් ජීවත් වෙනවා. පෙනෙනවා. පෙනෙන දේ අරබය දන්නා වූ දක්නා වූ නුවණකින්ම කටයුතු කරනවා මිසක පෙනෙන දෙයක ජීවත් වෙන්නේ නැහැ. ඒකී පෙනෙනකොට පෙනෙන කෙනා එක්ක කතා කරනවා අපි දැන් කතා කරනවනේ පෙනෙන කෙනා කියලා හිතන්නේ. මලමිණියක් එක්ක මැරිච්ච මිනිහකට තේරෙන්නේ නැහැ වගේ. සාතනවාසේ දන්න මේ රූප වල තේරෙන්නේ නැහැ කියලා හොඳට දන්නවා. තමන්ම හිතලයි මේක කියන්නේ කරන්නේ කියලා දන්නවා. මේ ඇත්ත නොදන්නා ලෝකේ රූපායතනේ උපාදාන වශයෙන් ගන්නවා කියලා දන්නවා. දැනගෙන කතා කරනවා. තමන් චුට්ටක් රැවටිලා නැහැ. හැබැයි අනිත් කෙනා රැවටිලා. කතා කරනවා. අපි මං කලින් යථාභූත ඥානය ගැන කරලා තියෙන කරලා දුන්නා සතර මහා භූතව හැටියට දකින්න ඕන කොටසකුත් තියෙනවා. මම කිව්ව උපාදාය රූප හැටියට දකින්න ඕන කොටසකුත් තියෙනවා. දැන් ඇහැට පෙනෙන වර්ණ සටහනේ සතර මහා භූත හැටියට දකින්න බැලුවොත් අර පේන චිත්‍රයේ සතර මහා භූත බැලුවොත් හරියන්නේ නැහැ. එතකොට මම කිව්වේ වතුර ටිකේ පතිත වෙලා තියෙන ඡායා රූපේ දිහා සතර මහා භූත කියලා බැලුවේ හැටි. බෑ. ඒ නිසා ඒකයි ඉස්සෙල්ලා තේරුම් ගන්න කියලා කිව්වේ ඇහැ කියන්නේ මොකද්ද රූපය කියන්නේ මොකද්ද කන කියන්නේ මොකද්ද ශබ්දය කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගත යුතුයි. මහා භූත සහ උපාදාය රූප කියලා ටිකක් තියෙනවා. ඒ ටික ඉගෙන ගන්න කියලා පහුගිය දැන් දවස් 14ක් මම ඉතින් ඕවා ඉගෙනනවා. ඒ දේශනා ටික අහන්න. උගලට එතකොට ප්‍රශ්නේ දැන්ට ඒ ටික තේරුම් අරගෙන එතන තාම නොතේරෙනවා නම් එතන නොතේරෙන්නේ ඒ ටික අහගන්න දැනගන්න. නොතේරෙනවා කියලා එතනින්ම හැප්පෙන්න හැප්පිලා යා යුතුයි කියලා එකක් නෑ. එතන නොතේරෙනවා නම් ඒ ටික පාතට එතනට යා යුතුයි. එතන නොතේරෙනවා තව ටික පාතට යා යුතුයි. ආපහු මෙතෙන්ට වෙන්න ඕන තේරුම් දැන් තමයි තව ටික කියහින් පටන් ගන්න. එතකොට සීලයක පිළිලා සමාධි වඩමින් නොවනින් බලමින් කටයුතු කරනකොට අද නොතේරෙන ටික හෙට දවසේ තේරෙන මට්ටමට එනවා. සතර මහා ධාතු වශයෙන් බැලිය යුතු මේ මට්ටමේදී ඥාන දර්ශනය එනකොට අපිට ඕනේ හැටියට බැලිය යුතු නෙමෙයි තියෙන දේ බැලිය යුතුයි. දැක්ක යුතුයි. එතකොට දැන් මට නම් මේ කාලේ දින මට ඕනේ ඕන විදිහට බලන්නේ අපිට හිතෙන හිතෙන විදිහට බලුවේ මේ රූපය අසුබයි නම් අසුබයි දුකයි අනිත්‍යයි අනාත්මයි වර්ධනය කරන පැත්තට හරු ඇත්තම තියෙන ගතිය. නමුත් ඒ විදිහටම යතහ භූත ස්වභාවයේදී පවතින ස්වභාවයේ ඒ ආකාරයෙන්ම දකිනවා මිසක මට හිතලා හිතලා ඕන විදිහට බලනවා කියලා බලන්න බෑ. මොන ඔය විදිහට කළාම මේ රත් විනීත සූත්‍රය කියලා කියන්නේ විනීත කියලා කියන්නේ ඉක්මන හික්මුණු රත හතකට උපමා කරන මේ විසුද්ධියත පුණ්‍ය ආමුදුර දේශනා කළ සරිත් මහරහතන් වහන්සේ සතුටින් පිළිගත්ත මොකද මනවින්ම මේ ශාසනය පැනවුවා කියලා. ඉතින් මේකේ හොඳ කාරණාවකුත් කියනවා. අපි මේ කරන දේ සීලයෙන් සතුටු වෙන්න එපා. ඔකනම් වෙනවා සාරෝපම සූත්‍රයේ. නයිතම් වික්කවේ භ්‍රමචර්යං ලාභ සක්කාර සිලෝකාන සංසන්න සීල සම්පදාන සංසන්න සමාධි සම්පදාන සංසන්න ඥාන දර්ශනාන සංසන් යාචකෝ මේ භික්ඛවේ අකුප්පෝ චේතෝ විමුක්තිය හේතදත්ත විදම් භික්ඛවේ භ්‍රමචර්යං ඒතං සාරං ඒතං පරිසාරං මහණෙනි මගේ මේ ශාසනය නයිතං භික්ඛවේ භ්‍රමචර්ය මහණෙනි මේ භ්‍රමචර්යාව මේ සඳහන් මොකද්ද ලාභ සක්කාර සිලෝකාන සංසන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ලබා ගැනීම පිණිස එහෙම නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. න සීල සම්පදාන මේ සිල්වත් වීම සඳහා නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. න සමාධි සම්පදාන සමාධිය පිණිස නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. න ඥාන දර්ශනාන සංඥාන දර්ශනය ප්‍රඥාව සඳහා නෙමෙයි යද්දිවිදාදී ඥානයන් තියෙනවා. පෙරවිසෝ කඳ පිළිවාදී ඥානයන් තියෙන මේ ඥාන දර්ශනය සඳහා නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. ප්‍රඥාව සඳහාත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. යාචකෝ මේ භික්ඛවේ අකුප්පෝ චේතෝ විමුක්තිය හේතදත්ත මිදම් භික්ඛවේ භ්‍රමචර්යයන් හේතන් සාරංගිතම් පරිසමාන. මහණ යම් මේ ස්ථීර වූ සිතේ මිදීමක් පියන අරිහත් ඵල චේතෝ විමුක්තියක් තියෙන. මේ සඳහායි මේ භ්‍රමචර්යාව තියෙන්නේ. අනුපදා පරිනිර්වාණය සඳහායි අරිහත්ත්වයට දක්වයි මේ ශාසනයේ මේ භ්‍රමචර්යාව තියෙන්නේ. ඉතින් ඒකම මේ පුණ්‍ය තෙරුන් හරි තව විදිහකින් කිව්වේ සීලය සඳහත් නෙමෙයි සමාධිය සඳහත් නෙමෙයි මේ බම්ම මේ ශාසනය හැසිරෙන්නේ අනුපද පරිණිතවනේ සඳහා. එතකොට ඕගොල්ලෝ උනත් මේ ටික අද මෙහෙම සිල්වත් වෙනකොට ඕගොල්ලන්ගේ නුවණ වීදිලා තියෙන ওই සීලයට විතර සීමා වෙලා හරියන්නේ නැහැ. සීලය ගැන විතරක් දන්න නෝනකින් සිල්වත් වෙනකොට අපේ ශාසනය ඇසුරු කරන බුදුරජාණන් වහන්සේ ඇසුරු කරලා තියෙන සිල්වත් වෙන්න. අපි Brahmacharya ඇසුරලා තියෙන ඒකට සිල්වත් වෙන්න. ඔගොල්ලෝ හිත වඩන්න හිත සමාධි කරගන්න ඕනේ කියන තැනකින් සමාධිය ගැන විතරනම් ඕගොල්ලන්ගේ දැනුම තියෙන්නේ ඕගොල්ලන්ගේ භ්‍රමචර්යාව කෙටි සමාධිය දක්වා. ඕගොල්ලෝ හැසිරෙන්නේ සමාධිය ඇති කරගන්න. ඕගොල්ලෝ සාස්ත්‍රණවාදී බුදුහාමුදුර ඇසුරු කරන සමාධිය ඇති කරගන්න. ඕගොල්ලන්ගේ ප්‍රතිපදාව සමාධිය පිණිස වෙනවා. නමුත් අපි සීල රැක්කත් සමාධි වැඩුවත් විදර්ශනා කෙරුවත් මේ කුමන දහමක් කෙරුවත් කළත් දහමක උසාවත් වුණත් අපේ ඥාන දර්ශනය නැත්තම් අපේ දැක්ම තියෙනවලු මොකද අනුපාද පරිණිරවාණය කියන කාරණාව තේරුම් අරගෙන මෙන්න මේ මානසික මට්ටම ඇති කරගන්නයි කියන ඒකයි. තමන්ට තමන් හොඳට විද්‍යමාන සසර තාම ඇලීම් බැඳීම් තියෙන රවට්ටන්න බෑ රැවටෙන්න. මේ ඇහෙන් බලනකොට තමන්ට මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනවා නම් ඇලීම් ගැටින් දෙකට පත් වෙනවා කියලා පේනවා නම් තමන්ගේ මනසේ දෝෂේ තමන්ට අහු වෙනවා. කනට නාසයට දිවට ශරීරයට ඒ වගේම ඇහැට ඇසි දිවට රූපයක් එනකොට පෙනෙන රූපය ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් මනස තුක්තක තෙලවෙන්නෙත් නැහැ ඊට නැඹුරු වෙන්නෙත් නැහැ ඒ ඒ විතරක් නෙමෙයි පෙනෙන දේ ඇත්ත ඇති හැටි දන්නා සිහිනුවණක් තියෙනවා කියන තැනක් තමන් තුළ विद्यमान නම් මතු කළ යුත්තක් නෑ මම කළ යුත්ත කළා කියලා ditthi දැමීම Tamanට ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් නුවණක් කියනවා අරියත්වය කියන එක. මට මත් කළ යුත්තක් නෑ කියන එක. මොකද මහා වාතයකින් මහා මේරු පර්වතය කොලවන්න බෑ මහා කළුගල් පර්වතය කොලවන්න බෑ වගේ. මේ නුවණට රූපායතන කවදාවත් යව කොලවන්න බෑ කියන සත්‍යයෙන් කොලවන්න බෑ. ඉතාමත් දුබල ගහක් නම් කොලවන්න පුළුවන් උලකට. ඒ වගේ නොවැඩු ප්‍රඥාව ඇති නොවැඩු මේ ත්‍රි ශික්ෂාව ඇති මනසක් නම් පේන රූපාරම්මණය හොලවන්න පුළුවන් සත්‍යයෙන් හොලවන්න පුළුවන් කියලා පෙන්නනවා. එතකොට හොඳට පෙන්නනවා අපි කරන්න ඕනේ මොකද්ද? නිවන් දකින්නවා කියලා මොන හරි සංකල්පයක් මත නෙමෙයි මෙන්න මේ තමන් තුළම සත්‍ය වශයෙන් විද්‍යමාන වූ ධර්මතාවයේ බලබල යන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ කාට කිව්වොත් Tamanට තේරෙන්නද මට තේරෙනවා ඔයගලන්ට මොනවද කිව්වොත් මගේ මනසේ තියෙන මට්ටම ඔයගලන්ට තේරෙනවා තම තමන්ගේ මේ මට්ටම මොකද ඊගාවට ඇලියෙන් ගැටින් දෙක නැති පමණකින් විතරක් නෙමෙයි ඊට සමගාමීව ඇත්ත දකින්න මට්ටමක් තියෙනවා ඒ නිසා මෙතන තියෙන කොටයක් ඇහැට පෙනෙන වස්තුවේ මේ විදිහට ඇත්ත දකින්නකම නිසා සිත අකෝපය සිත මිදිලා. ඒකයි දසහංගේ සමන්නාගතෝ අරහති උච්චති රහතන් වහන්සේ කියලා කියන අංග 10ක්. අය කයකින් හම්මස්ලේන හර ඇට ඇට මිදිලෝණින් යුක්ත රහතන් වහන්සේ නමක් දකින්න එපා තව. හරිද? අපි හිතන්නේ මෙහෙමනේ. රහත් සම්මා දිට්ඨි රහත් සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව ආයම සති සමාධි සම්මා ඥාන සම්පූර්ණ කියන මේ අංග 10යි රහතන් වහන්සේ කියන්නේ. එතකොට රහතන් වහන්සේගේ දැන් ජීවිතේ මොන වගේ එකද කියලා හිතන්නකො. ඒ ඒ රහතන් වහන්සේගේ ජීවිතයට බත්පාන් කෝපි මුංගට අම්මස් ලේනා රැට ඇට ලෝවා ඇදන්න එපා. එනහරි